හොඳයි පින්වත් එහෙමනම් අද දවසේ ධර්මදේශන අවසානයේ මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් තමයි කමඨහන් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. දරුවන් සර්ණ ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ආ ඔව් ඇහෙනවා. අවසන් සඳහස දැන් සාමාන්‍යයෙන් මේ දිනවල කියන්නේ සිතේ පවතින ස්වභාවය ගැන අත්දැකීමක් ප්‍රකාශ කරන්න එතකොට ඊයේ දිනේදී ඇත්තටම උදේ වරුවේ ඇත්තටම අවිස්සාවෙන්නේ තිබුණු හිතවත් කෙනෙකුගේ ගෙදරක තිබුණු සම්ප්‍රදාය. ඔව්. පොඩ්ඩක් ඇහෙනවා මදේ බඳු ජීව මාත්‍යයක්. තව ටිකක් ලං වෙලා කතා කරන්න එතකොට මම හිතන්නේ ඇහෙවි. දැන් ඇහෙනවද? ආ ඔව් දැන් ඇහෙනවා. ඔව් ඊට පස්සේ මේ හවස තිබුණා අපේ උසස් පෙළ පන්තියේ ඉඳපු ළමයි යාළුවන්ගේ එකතුවක්. එතකොට ඒකට ඇත්තටම මම ඉතිසෙල්ලත් ওই වගේ කීපයක්ම තිබුණා ඒවට ගියා. ඉතින් ඒවට ගිහිල්ලත් ඉතින් අර කියන හිත එච්චරම කැමති නෑ ඒවට නමුත් අනිත්‍ය ගැටීමක් නැහැ. මේ සැරෙත් මම බැලුවා ඒකට මග ඇරලා ඉන්නේ. නමුත් ඉතින් අර කරපු පෙරත්තේ නිසා ඉතින් ගියා. ඉතින් ඊර අතේ ඉඳලා රෑ දෙක පමණ වෙනකන් එයාත් එක්ක හිටියා. ඉතින් ඒ ඉන්නකොට දැන් ඒ අය ඇත්තටම කතා කරනවා පන්තියේ වාඩි වෙලා හිටපු දැන් මට ඇත්තටම ඉතින් ඒවත් මතක නෑ. ඊළඟට මම කොහොමද ගයිස් මොකද්ද කියලා දෙන්නේ? ආහහහ. ඒ කියන්නේ දැන් වඳුජීව මහත්තයා ගණිත ගුරුවරයෙක්ද? ආ ඒ කාලේ. ඔව්. හරි හරි. ඒවා ඒවා එහෙම ඉතින් ඒවා ගැන මට කිසිම මතකයක් නැහැ. හරි. එතකොට ඒ වගේම ඒ අය අපේ ගෙදර ආවා. හ්ම්. ආවත කියලා ඇත්තටම මට ආපු බවවත් හරි. ඉතින් ඒ ඇවිල්ලා ඉඳට ගිහිල්ලා නාපු හැටි, <laughs> ගෙදර කෑම මේසේ තිබුණු විදි දේවල් ඒව ගැන ඔක්කොම මතක් කරනවා. නමුත් මට ඒ කිසිම දැන් ඒගොල්ලෝ කියන කොට උනත් ඒ කතා කරපු යාළුවා මතක් කරපු යාළුවාවක් ඒකට සම්බන්ධ වුණාද කියාද කියලාත් මට මතක නැහැ. හරි. ඔව්. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට තව දැන් මේ වෙලේ UK වල ඉන්න යාළුවෙකුට ඒගොල්ලන් ෆෝන් එකක් අරගත්තා. ඔව්. ඉතින් ඒගොල්ලෝ අරගෙන ඉතින් ඒ යාළුවත් එක්ක කතා කළා. මටත් කතා කරන්න දුන්නා. ඉතින් මට එහෙම කතා කරන්න දුන්නාමත් මට මොනව කතා කරන්නද කියලා ඇත්තටම දෙයක් නැහැ ඉතින්. දෙයක් නැහැ. ඔව්. ඉතින් ඒ යාළුවා කිව්වා දැන් අපිට කතා කරන්නෙත් නැහැ නේ. ඔව්. ඉතින් මම කිව්වා මේ දැන් කතාව නවතිලා තියෙනවා. <laughs> යන්න දෙයක් නැහැ. අද මේ දෙවියන් මම තව යාළුවෙකුට දුන්නා. කතාවක් එක ඉස්සරහට ගෙනියන්න හෝ එහෙම කැමැත්තකුත් නැහැ. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඉතින් ඒක ඉවර වෙනවා. ඉතින් අතරම රාත්‍රී දෙක වගේ වෙනකම් පිටිය ඉඳලා තමයි අවසන් වෙන්නේ. නමුත් එතනින් ගෙනාපු කිසිම දෙයක් නැහැ. හොඳයි. ඔව්. කිසිම දෙයක් නැහැ. අර දාන ගෙදර ගිහිල්ලක් ආවා. ඉතින් එහෙම කියලා මහන්සියකුත් නැහැ. දැන් එහෙම අවිල්ල ඉවරලා ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඇත්තටම කිසිම දෙයක් නැහැ. මම දැන් අද උදේ බැලුවා මට කිසිම එතනින් ගෙනාපු දෙයක් තියනවද කියලා කිසිවක් නැහැ. හොඳයි. ඔව්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට අර වගේ අමතක වීම හේතුව මතක් කරනකොට ඒක සාමාන්‍ය ස්වභාවයක්ද නැත්නම් කියලා ඔව් අනිවාර්යෙන්ම. ඒක තමයි වෙන්නත් ඕනේ <clears throat> බඳ ජීව මහත්තයා දැන් හුඟක් වෙලාවට අපි භාවනා කරන්න පටන් ගත්ත කාලේ ওই தත්ත්වය අපිට නැහැ. අපි මොකක් හරි පාටි එකට ගියා නම් යාළු මිත්‍රයෙක් හම්බුණා නම් ඉතින් අර භාවනාව ඔක්කොම ඉවරයි. තාත් ඉතින් දවස් ගාණක් සති ගාණක් යනවා ආයේ හිතපු தත්ත්වෙට හිත ගන්න. මොකද අර වෙච්ච කතා කල්ලාප ආයෙත් ඉතින් හිතට එනවා ආයේ ඒ මතක් කරගත්ත දේවල් ආයෙත් ඉතින් අලුත් වෙලා ආයෙත් ඔන්න හිත පෑරෙනවා. ඒ නිසා ආයෙත් හිත තැම්පත් කරගන්න, සාමකාමී කරගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. නමුත් ඒ හිතේ ඒ ඒ తত্ত্বය එන්න එන්න අඩු වෙන එක තමයි වෙන්නේ. අපි ටික ටික භාවනාව අපේ හිතේ වැඩෙන්න වැඩෙන්න විපස්සනාවක් හිතේ වැඩෙන්න වැඩෙන්න එතකොට හිත ඒ අකම්පිත වෙන තත්වයකට එහෙම නැත්නම් අර වගේ සංසිද්ධීන් වලට මුහුණ දුන්නට ඒවැයින් කැළඹෙන්නේ නැතිව කැළමුණක් ඉක්මනටම රිකව වෙන තත්වයකට යථා තත්වයකට පත් වෙන තත්වයකට තමයිපත් වෙන්නේ. ඉතින් ඒක ඒක එකතකින් අපිට අපේ අපේ හිතේ සිද්ධ වෙන මේ පරිණත වීම නැත්තම් දහම අපේ හිත තුළ ක්‍රියාත්මක වීම උරගා බලන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ කාලේ මම කොහොමද කටයුතු කළේ? ඒ කාලේ මම පාටි එකට ගියාම ඒ කාලේ මගේ යාළු මිත්‍රයෝ හම්බුනහම මට ওই වගේ තත්ත්වයක් තිබුණාද? මගේ හිත නැත්තම් අවුල් වුණාද? මගේ හිත වික්ෂිප්ත වුණාද? අද අද මේ වගේ තත්ත්වයකටපත් වුනහම මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒගොල්ලොත් එක්කත් හිටියාම නොහිටියත් නෙමෙයි. යම් යම් පමණකට මම එයාත් එක්ක හොඳ හිත පවත්වන්න උත්සාහන්ත වුණා. හැබැයි ඒගොල්ලෝ කියපු කරපු දේවල් මගේ හිතට ඇවිල්ලා ඒවා එක්ක ප්‍රපංච කළා. හිතේ තිබිච්ච සාමය නැති කළා, විනාශ කළා, එහෙම කළා නැහැ. කියලා අන්න එහෙනම් අපිට අපේ తত্ত্বය ගැන එක්තරාන්දමකින් ඇගීමකට ලක් කරන්න ඒක ගැන විමසා බලන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ නිසා මමත් කියන්නේ හුඟක් දෙනකොට කියන්නේ විශේෂයෙන්ම භවනා කරන්න එන අයට ඉතින් මාත් කතාව කියන පොඩ්ඩක් නිකන් දාලා බලන්න යම් අනතුරුදායක පරිසරයක නිකන් දාලා බලන්න දැන් මොකද කොහොමද දැන් මෙයා ප්‍රතික්‍රියා දක්වන්නේ? තාමත් මේක ගැටෙනවද? වෙච්ච සිද්ධීන් අල්ලගෙන දවස් ගණන් තාමත් කල්පනා කරගෙන කතා කර කර ඉන්නවද? නැත්තම් ඒ සිද්ධිය එතනින් ඉවරයි. ආයෙත් ඇවිල්ලා අර බොහොම සාමකාමී නතර වෙච්ච ගතිය අකම්පිත ගතිය, මිශ්‍ර නොවෙච්ච ගතිය හිතේ තාම රැකිලා තියෙනවද? මේක අපිම කළා වනේ බලන්න. නේද? ඔව්. ඔව්. ඔව්. ඔව්. ඇත්තටම එතනින් ගෙනාවු කිසිම දෙයක් නැහැ. හොඳයි. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. දෙනුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව සංඥා මහත්මියට අසන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැටලු තුනකට උපදෙස් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක අරමුණු කෙරෙහි විමසීමක් කිරීමේදී අතිපාදු සෙවීමට නැඹුරුවක් දක්වන බවත් එම්ම නැඹරුව එදිනදා ජීවිතයට බලපාන බවක් දැනගන්නට ලැබුණ අතර මේක වුණා මම ටිකක් ඉතින් පාන්දම මේ ඒක හුඟක් කතා කරා පහුගිය දවස් කීපේ එයට පිළියමක් ලෙස ඉන්දිය සමස්තාවය සඳහා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, සක්මන් භාවනාව, පර්යන්තයන් කාර්යද භාවනා කාර්යසටහනකට කොහොමද යොදාගන්නේ ස්වාමීනි? මොකද අන්තිමට අහන්නේ මට තේරුණේ අන්තිම වාක්‍ය කියන්නේ ඒවා අඩු කරගන්න මොකද්ද කරන්න හදන්නේ? අපි දැන් සක්මන් භාවනාවයි ආනාපානසතිය හරි. ඔව්. ඔව්. ඔව් ඔව්. ඔය මෛත්‍රී භාවනාව එහෙම අපි එමු කරන්නේ කොහොමද අපිට අපි ඔය අර වගේ අරමුණු වෙන පිළිමත් වීම හින්දා ටිකක් එහෙම ඔය දේශපාලනෙත් එම ගැන කතා කරන්න ඉන්නවා නේද? ඔව්. අ නැති මෛත්‍රියක් කියන එක මොකද ආයෙත් ඉතින් අර මෛත්‍රී පැත්තට දාගත්තාම ආයෙත් අර සත්පුද්ගල සංඥා පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒකයි ටිකක් අර ගැඹුරකට යනකොට මෛත්‍රියකට වඩා වටින්නේ සතිපට්ඨානය තමයි. සතිපට්ඨානයෙන්ම අපිට පුළුවන් නම් අපේ හිත රැකගන්න. ඒක මං හිතන්නේ අරිට වඩා හුඟක් ප්‍රබල මේ මේ විසඳුමක් වෙනවා. මොකද මෛත්‍රීදි කරන්නේ අපි නිකන් తాවකාලිකව පැලැස්තරයක් කලවලා කමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ එහෙම කරාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ටත් ඉතින් යහපතක් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම අපිට ඉතින් හිත හදාගන්න පුළුවන් වේවි ටිකක් දුරට. නමුත් ඒක ඒක తాවකාලිකයි. ඒක ඒක එච්චරම සාර්ථක විසඳුමක් නෙමෙයි. හැබැයි ඒකෙත් වරදක් නැහැ. මොකද අපිට එක පාටම සියල්ල සම්පූර්ණ කරගන්න බැරි නිසා. දැන් අපි අර රාගයක් හිතේ ඇති වුනහම අසුබ භවනාවක් පාවිච්චි කළා ඒක යම් තාද්දුරකට මැඩපවත්වනවා වගේ. දේශයක් හිතේ පහළ වුනහමත් මෛත්‍යක් පාවිච්චි කළා අපේ හිත සමනලයකටපත් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා එකතකින් తాවකාලික විසඳුම්. ඊට වඩා ගැඹුරක් අපි නුවණක් දිනු කළා විපස්සනාවක් වඩලා ඒ සතිපට්ඨානයක් දිනු කළා යන ගමන තුර තියෙනවා. හැබැයි ඉතින් ඒක ඒ විසඳුම අපිට හොඳට කාවදින්න අපේ හිත තුළ ධාරණය වෙන්න ටිකක් කාලයක් යනවා ඉතින්. ඉතින් මේ කාලයක් යන නිසා තමයි අර වගේ උපක්‍රම අපි පාවිච්චි කරන් තියෙන්නේ පොඩ්ඩක් බුදු ගුණයක් වඩලා හිත ටිකක් මුරුදු කරගන්න. ඊළඟට මෛත්‍රියක් වඩලා හිත ටිකක් මුරුදු කරගන්නවා. මොකද එතකොට නිය අර සමාව දෙන ගතියක් තියෙනවා. මුරුදු බවක් තියෙනවා. කමක් නැහැ. ඉතින් මේ මිනිස්සු මෝඩයි. ඒ නිසායි මෙහෙම කරන්නේ කියලා ඉතින් අර සමාව දෙන ගතියක්, ඒක ඉවසන ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඊළඟට සමිංහන්ස ඊළඟ ප්‍රශ්නේ අපි මේ ග්‍රන්ථ පරිබෝධකයක් ලෙස මේ මේ විදසුන් වැඩිමේදී ප්‍රඥාව ඉන්දියට වැඩිමිට බලපානවා නම් නොදන්නා ධර්ම කරුණු භාවනාවේදී අපි දැනගන්නේ කොහොමද උදාහරණයක් විදිහට පාටිච්ච සමුප්පාදය ගැන ගැඹුරු එහෙම අවබෝධයක් නැතිනම් කොහොමද ඒක අපිට මේ භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ? ඔව් නෑ ඇත්තම ඒක දෙපැත්තම තියෙනවා. අපිට යම් පමණකට බුදුරජාණන් වහන්සේගේ ඒ කියන්නේ ඉගැන්වීම් අත්‍යවශ්‍ය වෙනවා. යම් පමණකින් සෑහෙන පමණකට අත්‍යවශ්‍ය වෙනවා. දැන් මෙතන වෙන ගැටලුව තමයි අපි හුඟා ග්‍රන්ථ පරිහරණය කිරීම කරන්න යෑම හරහා අපි සුතමේ ඥාණයටම අධික තැනක් ප්‍රබල තැනක් දීම හරහා භාවනාවේදී ඒක ඉස්සරහට පයින්නවා. අදිර නිකන් අර ගුණාට කලින් කරත්තේ බැඳා වගේ තත්ත්වයක්පත් වෙන්න පුළුවන්. අපි මේ බොහොම සරල අත්දැකීමක්නේ භාවනාදී ලබන්නේ. තන වම දකුණ කියලා එතන අවධානය පවත්වනකොට ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා අවධානය පවත්වනකොට මේ අපි ඉදිරියෙන් තියාගත්ත අරමුණ අතිශය සරල අරමුණක්. එතකොට අර ග්‍රන්ථ වලින් දාගත්ත මේ මහා රාශියක් තොරතුරු ටික මේ සරල අරමුණ මැඩපවත්වගෙන මේ සරල දැනීම මැඩපවත්වගෙන හිත ඇතුලේ හොල්මන් කරන්න පුළුවන්. හිත ඇතුලේ යා මේ නිකන් පැනලා දෙන්න පුළුවන්. එතන තමයි බාධාව තියෙන්නේ. දැන් හුඟක් අපේ පොත්පත් කියවලා තියෙනකොට ඔන්න ඔය බාධාව අපිට තියෙනවා. ඉතින් එතකොට එතනම අපි හදන්න ඕනේ ඒක දැන් ඔයාගේ වැඩක් මෙතන නැහැ. ඔය සුදමේ ඥානෙ නෙමෙයි මම දැන් දිනු කරන්න හදන්නේ භාවනාමය ඥානයක් දිනු කරන්න හදන්නේ. ඒක මං අයන්නිදම් පටන් ගන්නවා. ඒක මම ආධුනික මනසකින් පටන් ගන්නවා. මෙලෝදයක් දන්න කෙනෙක් කියලා නෙමෙයි මෙලෝදයක් දන්නේ නැහැ කියන තැනකින් ඕනේ මම පටන් ගන්න කියලා ඒ අත්දැකීමට මූලිකත්වය දෙන්න අපි දැනගන්න ඒකත් නුවණක්. පොතේ දැනුම මෙතෙන්ට ගාව නැතිව කාගෙන්වත් කොපි කරන්න යන්නේ නැතිව ණයට ගන්න යන්නේ නැතුව මේ අපි මේ මොහොතේදී වර්තමානයේදී ලබන අත්දැකීමට වටිනාකමක් දෙන්න මුල් තැනක් දෙන්න ඒක අර අහ කියාගත්ත දේවල් වලින් මිශ්‍ර කරගන්න නැතුව ඉන්න අපි වග කියනවා. ඒක කරගන්න පුළුවන් නම් පොත්පත් දෙලුවට කමක් නැහැ. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අපි අර පොත්පත් වලින් අහපු දේවල්, වලපු දේවල් මේ අපිට පුංචි අරමුණක්, පුංචි අත්දැකීමක් ආපු ගමන් ඔන්න ඉස්සරහට පයින්නවා. එයා ඉස්සරහට පැනලා රටේ ඇති කතන්දර කියනවා, පොත්පත් කියලා දෙනවා. අර පොතේ මෙහෙම තිබුණයි කියලා කියනවා, අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වයි කියලා කියනවා. ඉතින් එතකොට ඉතින් අර ලස්සන්ට පිපිගෙන ආපු මල පරවෙන්න ගන්නවා. එතනයි ස්වාමීන් වහන්සේ ඊළඟට සතිය බලවත් වුණාම සාමාන්‍ය අවස්ථාවේදී හිත අචලව අරමුණු නොගන්නා ස්වභාවයක් දැනෙනවා. ඒක සතියම කියන්න බෑ ඇත්තටම. සතියට එහා ගිය தත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද සතියෙන් එක්තරාන්දමක අරමුණු නොගැනීම කියනකට වඩා අරමුණු දැන ගැනීම සිද්ධ වෙනවා. ප්‍රඥාවෙන් තමයි උපාදාන නොකරන தත්වයකට හිත අරගන්නේ. ඒකට ඇත්තටම සතිය සතිය දිනු කරගෙන යනකොට දැන් උතන සතිපට්ඨානය කියන එක මට්ටමක් සතිය බට්ඨාන භාවනා කියන එක තව මට්ටමක් සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන එක තව මට්ටමක්. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඔක බෙදලා පෙන්නනවා. මුලදී තියෙන්නේ සතිපට්ඨානය. ඒ කියන්නේ සති සිහිය පිහිටුවීම. යම්සි තෝරාගත්ත අරමුණු පරාසයක සිහිය පිහිටවනවා. ඊට පස්සේ තමයි සතිපට්ඨාන භාවනාව තියෙන්නේ මේ පිහිටවපු අරමුණු වල යථා ස්වභාවය විග්‍රහ කරලා බලනවා. ඒක විමසලා බලනවා. ඒතකොට තමයි අන්න සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියන කොටස් වලට අපි එන්නේ. ඒ විපස්සනා පැත්ත. ඊට පස්සේ ඔන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හිත උපාදාන නොකරන තත්වයකටපත් වෙනවා. දැන් ඉතින් ඊළඟට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා මේ උපාදාන නොකරන චිත්ත මට්ටම දිගට පැවැත්වීම සඳහා. ඒ සඳහා තමයි ආරෂ්ඨාංග මාර්ගයක් අවශ්‍ය වෙන්නේ. හොඳයි ඉතත් ඇතුළේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පිරුවන් කරන. හොඳයි, පිරුවන් සන්නයි. මට ඊළඟ දහම් ගැටළු තුෂාරි ඉදිරිපත් කරන්න පුළුවන්. තිබුණ තමයි සංඝහන්ත. ඔව්. සංඝහන්ත අද අධිදේශනාව හා සම්බන්ධව. ඔව්. මේ අර මොක්ඛය ගැන විතරෝ ඒකේ ගැන කතා කරනකොට දැන් අපි දෙයක් දකින්නකොට ඒක අපේ හිතේම ඇතිවන කියන පුද්ගලයා ඉන්නවා ඒ පුද්ගලයා යම් දෙයක් කරනවා නමුත් මට සාපේක්ෂව මගේ හිතේ ඇතිවන දෙයක් කියන එකත් ඒකට සත්පුද්ගල සංඥාවක් එළියෙත් නැහැ. ඒ කියන්නේ දැන් මගේ හිතන පිටක හැසිරීම කතාවක් විතරයි කියන හැඟීම ඇරුණකොට මෝහය සම්බන්ධව තව මොන හරි දේවල් නිර්මාණය කියලා දැනගන්න සත්‍ය පාන ඔව්. ඉතින් ඒ කියන්නේ අපිට ඒ වෙලාවේදී ඒක මේ ওই විදිහට අවබෝධයකින් මේ ගොඩ දාගත්ත වෙන්න පුළුවන්. එතෙන්දී අපි නිවැරදිව නුවණ පාවිච්චි කළා සත්පුද්ගල සංඥාවකින් ගන්න නැතුව මෙතන හුදෙක් <clears throat> අපි තුමු ධාතු ස්වභාවයක් ස්කන්ධ පහක් ඔය විදිහට ඉතින් අපි මේක නිවැරදිව අවබෝධ කරගෙන මෝහයක් ගත්තේ නැහැ. ඉතින් ඒ වගේ ඉතින් හැමතැනම ඉතින් අපි කරන්න අවශ්‍ය වෙනවා. අර එක තැනක අපි ওই විදිහට බේරුණා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. නැවත නැවතත් මේ විදිහට අපි නුවණ පාවිච්චි කරන්න අවශ්‍යයි. සත්පුද්ගල සංඥාවක් ගන්න නැතිව නුවණින් යුක්තව කටයුතු කරන්න අවශ්‍යයි. මොකද සමහරලාට මේකේ තියෙන ඔව් සමහරලාට මෙතන තියෙන ගැටලුව තමයි අපි එක පැත්තකින් බේරනකොට තව පැත්තකින් අහු වෙනවා. හිත හරිම වංචනිකයි. එක පැත්තකින් ඔන්න මම බේරගත්තා. මෙතන සත්‍යයක් නෑ, පුජ්‍යලයක් නෑ, මොකක් කරේ කියලා අහුණා. මේ මේ බේරගත්තා. ඊට පස්සේ ඔන්න අනිත් පැත්තට දැනගුණා අම්මෝ දැන් නම් මට මේක හොඳට තේරුණා. මේ මට විතරයි ඉතින් දැන් ඕක තේරුනේ අනිත් පැත්තට නම් තේරිලා නෑ. කියලා ඔන්න ඉතින් අනිත් පැත්තට තව සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. අතනින් බේරුණාට මෙතන අහු වෙලා. ඔන්න ඒ වගේ තියෙන හරි වංචනික ගතියක් හිතේ. අ එහා සැලකිල්ලෙන් යා යුතු ගමනක් තියෙනවා. එහෙමයි සාමාන්‍යයෙන් එතනදී හිතේ ක්‍රියාකාරීත්වය විතරක් <clears throat> හිතේ ක්‍රියාකාරීත්වය විතරක් වගේ දක්න ගතිය නේද? කමක් නැහැ. කමක් නැහැ. ඔව්. ඒක හරි. ඒ කියන්නේ හිතින් හිතට ආව යම් සංඥාවක් ඒක සංඥාවක් පමණයි ඒක හිතින් ඔන්න බැහැර වුණා. එතනින් අවසానයි. අපි ඒ කියන්නේ අපි ඒ විදිහට දකින්න උරුුණාම ඔව් සම්පේදර උන්වහන්සේ ධර්මදේශනා සඳහන් කරපු විදිහට අකම්පිත බව එහෙම නැත්නම් අමිත්‍ර ගතිය ඒ දේවල් අපිට අර ප්‍රතිඵල විදිහට වගේ දකින්න එකක් නේද තමයි හරි අන්න හරි. ඒ කියන්නේ දැන් අපි ওই தත්ත්වය අපි විපස්සනා නුවණක් පාවිච්චි කළා මේ කටයුතු කරනවා නම් ඔය අද ඒ සෝන රහතන් වහන්සේ විස්තර කරන ඒ ගුණ රාශිය අපේ හිතෙත් යම් පමණකට රැකිලා තියෙන්න පුළුවන්. හිත මිශ්‍ර වෙන්න ගියේ නෑ, කතන්දර ගොතන්න ගියේ නෑ, විතර්ක කරන්න ගියේ නෑ. ඒ දැකපු අහපු දේවල් වලින් සැලුනේ නැහැ. හිත තියෙනවා ඒ තමන්ගේ තිබිච්ච නිස්කලංක ගතිය, නික්ලේශී ගතිය, නතර වෙච්ච ගතිය, උපාදාන නොකරන ගතිය ආරක්ෂාලා වෙලා ආරක්ෂා වෙලා එහෙමම තියෙනවා. ඒක අපි අපිත් බලන්න ඕන. දැන් මේ අතන මේ සූත්‍රදේශනා ඉදිරියට ගැනීමේ බලාපොරොත්තුවත් ඒකයි. ඉතින් මේවෙන් අපි ඉගෙනගෙන අපි අපිටම යොදලා බලන්න ඕන. මෙහෙම එකක් දැන් තියෙනවද පොඩ්ඩක් හරි. තමන් රහත් වෙලාද කියලා නෙමෙයි බලන්න තියෙන්නේ. මේ රහතන් වහන්සේලාගේ ගුණ පොඩ්ඩක් හරි දැන් අපි තුල දියුණු වෙලා තියෙනවද? එකපාරට මේ රහත් ගුණ 100ක් ලබා ගැනීම කරන්න බෑ. හැබැයි පොඩ පොඩ අපි මේ වඩන ප්‍රතිපදාව හරහා, විපස්සනාව හරහා පොඩ පොඩ මේ එල්ල කරන දර්ශනය, මේ යොමු කරලා තියෙන දර්ශනය මේ කතා කරන ගුණධර්ම අපේ හිතේ වැඩිලා තියෙනවද? වැඩෙනවද? අපි අනුගමනය කරන ප්‍රතිපදාව හරහා කොයිතරම් කොයිතරම් දුරට මේ ගුණ අපේ හිතේ වැඩෙනවද කියලා අපිම බොහොම අවංකව නිහතමානීව අපසර හැරලා බලීම තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි දකින්නකොට දැන් ඒ සිද්ධියක් අපි දකින්නකොට අපිට ඊට පස්සේ දැනෙනවානේ වෙනද වගේ අපි කම්පිත වුනේ නැහැ. එහෙම නැත්තම් මේ ඉදිත් එක ඉතර වගේ මිත්‍ර වුණේ නැහැ. එහෙම කියලා දකින්නකොට ඒකත් ඒ ස්වභාවය දැනට ගියොත් ඒ කියන්නේ ඉතර සංඥාව ගන්න නැති කියන මම කියන සංඥාව ගැන නොගත්තොත් එතන මෝහයක් පැටලිච්ච ගතිය අඩුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඔව්. මොකද නුවණින් යුක්තවනේ. ඔව් නුවණින් යුක්තවනේ ඉතින් කටයුතු කළේ. නුවණින් යුක්තව කටයුතු කිරීම නිසාමයි අපි පැටලුනේ නැත්තේ. ඒක ඒක මේක ටිකක් අර පුරුද්දක් විදිහට යන්න පුළුවන්. ඔව් ඔව් ඒක හරි. සමාන සමනස ඒතර සමනස ඊට අමතරව මේ ගොඩක් මම මෙහෙම වහන්සේගෙන් අහන්නේ මගේ තවමනා තියෙන දුර්වලකම් කියලා හොයාගන්න අල්ලගන්න හිඳයි. ඊට අමතරව සමනස මොහය හා සම්බන්ධව මොකද්ද අදුපක් පාඩුවක් තියෙනවා නම් තව පැත්තක් තියෙනවා නම් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඔව්. තාමත් ඉතින් ඉන්න සමනස මේක තමයි. අවිද්‍යාව පැත්ත විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ඇතම් විට ඔය චතුරාර්ය සත්‍ය පැත්ත ගැනම තමයි විස්තර කරන්නේ. අපිට තාම දුක ගැන තේරෙන්නව මදි. අපිට තාම මේ තණ්හාව ෂේ කිරීම ගැන, තණ්හාව අතහැරීම ගැන තේරෙනව මදි. ඊට පස්සේ නිවන සාක්ෂාත් කිරීම ගැන, ඒ තුල වාසය කිරීම ගැන තේරෙනව මදි. ආරෂ්ඨාංග මාර්ගය ගැන තේරෙනව මදි. ඉතින් එතකොට අපි මේවා තමයි තව තව දියුණු කරන්න තියෙන්නේ. එතකොට අපි මේ අත්දකින්නේ දුකක්. එතකොට ඒ දුකට හේතුව එහෙනම් අපි විමසලා බලද්ද එහෙනම් අපිට ලැබෙන්න ඕනේ පිළිතුරක් වශයෙන් ආ මෙතන යම්සි ආසාවක් තියෙනවා යම්සි තණ්හාවක් තියෙනවා යම්සි උවමනාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න තියෙන්නේ උවමනාව ආසාව තණ්හාව අතහැරීම දුක්ඛ සමුදයම් පහතබ්බා එතකොට ඒක තමයි අතහැරින්න තියෙන්නේ එතකොට ඒක අතහැරියා නම් දැන් උතර සාක්ෂාත් වෙන්න ඕනේ නිවීමක් తాවකාලික නිවීමක් පදංග නිබ්බුතියක් නුවණක් මත ගොඩ නැගිච්ච මේ වෙලාවේ අත්දකින්න පුළුවන් සංසිඳීමක්. කෙලෙසුන්ගෙන් තොර වීමක්, උපාදාන වලින් නිදහස් වීමක්. එimheනම් මේ தত্ত্বය කෙනෙකුට මේ අත්දකින්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් මේක නැවත නැවත කරන්න අවශ්‍යයි. ඒ සඳහා ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒක තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ ආරක්ෂාක මාර්ගය දේශනා කරන්නේ. එතකොට මේ බඳු ප්‍රතිපදාවක් අපේ හිතේ නැවත නැවත සිය දහස් වාරේ යොද යොදා ප්‍රායෝගිකව බලන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒක නැවත නැවත කරන්න කරන්න ඔන්න ඔය නිකන් අර ඒ නිරීක්ෂකයාගේ தත්ත්වය නිතරම විමසා බලාගෙන ඉන්නේ. ඇහැ ගහගෙන ඉන්නේ. කොයි වෙලාවද මේ හිත ගිහිල්ලා මේ වලක වැටෙන්නේ. කොයි වෙලාවද ආයෙත් ගිහලා උපාදාන කරන්නේ. පරණ පුරුද්දට ආයෙත් යන්නේ. කියලා නිකන් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. එතකොට ගිහිල්ලා ආයෙත් එයා ඉතින් ගිහිල්ලා පරණ විදියට ඇලෙනකොට ඒකෙන් නිදහස් කරගන්න අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ නැවත නැවතත් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම ප්‍රගුණ කිරීම තමයි ප්‍රතිපදාව වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ මෝහය ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරනකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා තමයි දේශනා කරන්නේ හුඟක් තැන්වලදී. ඉතින් අපි නැවත නැවතත් එන මේ චතුරාර්ය සත්‍යයක් අපේ හිත තුළ දකින්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. හොඳයි සරණයි මහා සූත්‍රාර්ථනා කරන තේරුම් ගන්න. හොඳයි හොඳයි. ඊළඟ තහම් ගැටලුව ධම්මිකාට පිළිපස් කරන්න පුළුවන්. එනවාද ස්වාමීන් වහන්සේ? ඔව් එනවා. ස්වාමීන් වහන්සේ මම කතා අද කතා කරේ ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව ගැන ප්‍රශ්නයක් මතුව නිසා. ඔව්. වහන්සේ දේශනා ගොඩක් පැහැදිලිව මේ ස්වාමීන් වහන්සේට සුපිරි රහතන් වහන්සේගේ ගුණ. එතනින් පළවෙනි වහන්සේ කිව්වා නයිස්කම්මෙන් නෙමෙයි වාසය කරනවා. ඊට පස්සේ විවේකී වාරණයකට වගේ වාසය කරනවා. ඊට පස්සේ මේ අවිහිංසකව නිහතමානීව වාසය කරනවා. තණ්හාව දුරු කරලා වාසය කරනවා. උපාදාන නබර පවන සාදා වාසය කරනවා. මේ සියලු දේ කරන්නේ විනාන් කිසිම හේතුවක් නිසා නෙමෙයි. රාග දේශ මොහ සේකිරීම නිසායි රහතන් වහන්සේ ඉන්නේ කිව්වා. හයවෙනි කාර්යය තමයි නෑ සාමනස ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. ඔව් අසම්මෝහාදි මුත්තෝ කියලා ඉතින් එතන කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට අපිට වෙන්නේ හුඟක් වෙලාවට අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන එකනේ වෙන්නේ. දැන් අර මතකනම් mm. චබ්බිසෝදන සූත්‍රයේදීත් එක නගන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ කෙනෙක් හදන හැටි දකින්නේ? මමෙක් හදන හැටි දකින්නේ. එතකොට පුජ්‍යල භාවයක් අපි තුල ගොඩනැගෙන හැටි දකින්නේ. මේක ඇත්ත වශයෙන් ඉන්න කෙනෙක් නෙමෙයි, ඇත්ත වශයෙන් ඉන්න සත්වයක් නෙමෙයි, ඇත්ත වශයෙන් ඉන්න පුද්ගලයෙක් මමෙක් නෙමෙයි. අපි අපේ තියෙන මෝහය නිසා හදන මමෙක්. සංස්කරණය මත ගොඩනැගෙන මමෙක් පුද්ගලයෙක් සත්වයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ අසම්මෝහාදි මුත්තෝ කියලා කියද්දී මේ මට හිතෙන විදිහ මම මේ කියන්නේ. අපි පුළුවන් තරම් ඒබඳු පුද්ගල භාවයක් මමත්වයක් සත්ත්ව පුද්ගල භාවයක් හදාගන්නේ නැතිව වාසය කරන්න ඒ වගේම එබඳු දෙයක් එබඳු සිතුවිල්ලක් හිතේ පහළ වෙනවා නම් එබඳු මඤ්ඤණාවක් හිතේ ඇති වෙනවා නම් ඒක දකින්න අදිෂ්ඨානශීලීව ඉඳීමක් තමයි අසම්මෝහාදි මුත්තෝ හෝති කියලා කියන්නේ. මොකද ඒ බඳු මුලා නොවන தത്വයක ඇඳගන්න නැති தത്വයක අපි සාමාන්‍ය කෙනෙක් ඇඳ ගන්නවා කියලා එක එක පුද්ගලයෙක් වශයෙන් අපි ඇඳ ගන්නවා. කෙනෙක් වශයෙන් ඇඳ ගන්නවා. නැත්තම් අපිට තනතුරක් දාගෙන ඔන්න ඒ තනතුර මුල් කරගෙන අපි ඇඳ ගන්නවා. ඉතින් මේ එක එක චරිත වලට අපි ඇඳ ගන්නවානේ දවස පුරාම. ඔන්න ඒ ඇඳ ගන්න තු ආසය කරන්න පුළුවන් ගතිය. ඒ තුලින් කෙනෙක් පුජ්‍යලේ අහවලා මෙයා කියලා මේ හදා ගන්න නැතුව වාසය කරන්න පුළුවන් ගතිය. තමයි එහෙමනම් මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට ඒක දැන් අර කලින් සූත්‍රයේ දේශනා කළා වගේ මේ එළියේ තියෙන විවිධාකාර නිමිති හරහා මේක වෙන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසාදියෙන් මේ ගන්න අරමුණු හරහා මේක වෙන්න පුළුවන්. ඒවට ගිහිල්ලා හේතු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි තුලින්ම පැන නගින විවිධ හේතු හරහා වෙන්න පුළුවන්. ඉතින් තවත් වශයෙන් තවත් විදිහකට කියන්න පුළුවන්. මෙන්න මෙතන මේ නිකන් අර අතම්මයතාවය තමයි කතා කරන්නේ. කෙනෙක් බවට පත් වෙන්න එපා. දෙයක් බවට පත් වෙන්න එපා. හිත නිදහසේ පවත් ගන්න. අනිශ්චිතව පවත් ගන්න. ඒ කියන්නේ එකම தত্ত্বය විවිධ පැති හරහා දේශනා වෙලා තියෙනවා. ඔව්. මම හදනවා හරි හරි දේ හැබැයි වෙන්න ඕනේ අර තණ්හාව මොහේ දෙසේ දුරු කිරීමෙන් ඉදීම විය යුතු දෙයක් කියන එක නේද සමහරවිට කියන්නේ. ඔව් ඇත්තටම කියන්නේ මම හැදෙන්නේ ඒක මම අනුමත කළා මම හදන්න ඉඩ දෙන්නේ මම ඉන්නවා කියලා හිතාගන්නේ අපි ගාව තියෙන මෝහය නිසා. දැන් අසම්මෝහාදි මුත්තෝ කියන්නේ ඒකට ඉඩ නොදී වාසය කරන්න මම නිකන් පොඩි උත්සාහයක් දරනවා. මගේ හිතේ අදිෂ්ඨානයක් පිහිටවාගෙන ඉන්නවා දැන් මේ හිත මාව රවට්ටන්නයි හදන්නේ. කොයි වෙලාවෙ හරි මාව අන්දන්නයි මෙයා බලාගෙන ඉන්නේ. මම ඒවට ඇඳගන්න නැතුව ඉන්න ඕනේ කියලා අන්න හිතේ තියෙනවා අදිෂ්ඨානයක්. ඔව් ඔව්. තපුංචි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ ගොඩක් අය ප්‍රශ්න අහන අය අනලි ඇහෙනවා. ඒගොල්ලෝ මේ ආයන් පරයන්ක භාවනා කරේ සක්මන් භාවනාවයි පැය දෙක තුන ඉන්නවයි කියලා ගොඩාක් අය කියනවා. ඇත්තටම එහෙම නැතුව නිකන් දවසට පැය භාගයක් වගේ මේ වගේ කිරීමෙන් අපිට මේක ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙයි සායනහස. ඒක එක එකනා මත තීරණය වෙනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට හුඟක් හිත වික්ෂිප්ත නම් සෑහෙන වෙලාවක් පරයන්ක භාවනාවේ යෙදලා ඒ හිතේ වික්ෂිප්ත භාවය එහෙම නැත්නම් විසිරිච්ච ගතිය අඩු කරන්න තින් සෑහෙන කාලයක් භාවනා කරන්න අවශ්‍යයි. එතකොට එතකොට ඒකට ඉතින් සක්මන එකතු කරන්න අවශ්‍යයි. එදිනදා ජීවිතයේදී සිහිය පවත්වන්න අවශ්‍යයි. ඒ කියන්නේ මුල් කාලෙදී පුදුමාකාර කැපවීමක් අවශ්‍ය වෙනවා. ඒක එහෙම නැත්නම් ඉතින් කියන්නේ දවසට පැය භාගයක දවසට පැය භාගයකින් දිගට කරාම ඒක නොකර ඉන්නවට වඩා හොඳයි. හැබැයි ඉතින් අර යකඩේ රත් කරගන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි ඉතින් හොඳට ගින්දර දාලා නිතිපතා ඒ කටයුත්ත කරනවා නම් ඉක්මනටම යකඩේ රත් වෙනවා. ඒ වගේ දෙයක් තමයි අපේ හිතෙත් තියෙන්නේ. මොකද අපි පැය භාගයක් භාවනා කරලා ඉතින් මේ පැය 24ම 23යි පැය භාගයක්ම අපි මේ හිත දූෂිත වෙන කටයුතු වල නම් නිරත වෙන්නේ. ඉතින් එතකොට අර කාල අපි අතනින් හැදුවට මෙතනින් ආයෙත් කෙලසෙනවා. ඉතින් එතකොට ඉතින් භාවනාවේ ප්‍රතිඵලයන් ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. නමුත් අර මුල් කාලේ අපි ටිකක් කැප වෙලා මේකට තැනක් දීලා අපි හිතමු භාවනා වැඩසටහන් වලට එහෙමත් සම්බන්ධ වෙලා හැකිය හැකි අවස්ථාවලදී ඒක ලොකු ගැම්මක් අරන් දෙනවා නම් ඒතර අන්න ගමන ටිකක් ඉක්මන් වෙනවා ඊට පස්සේ දැන් අපි හිතමු අපි ටිකක් ගැඹුරට මේක දියුණු කරගත්තා දැන් අපි හිතමු උපාදාන වලින් තොරව ඉන්න පුළුවන් තත්ත්වයක් හිතේ తాවකාලිකව හදාගත්තා ඉතින් ඊට පස්සේ අර අර අර කියපු තරම් පැය 10 12 භාවනා කරන්න අවශ්‍යත් නැහැ මොකද එහෙම කරන්න ගියොත් ආයේ පැටලෙන්න පුළුවන් ඒක නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ. දැන් අවශ්‍ය වෙන්නේ මේක උරගා බලන්න. අනිශ්චිතව වාසයක් පුරුදු කරන්න. ඒ පුරුදු කරන්න ඕනේ පරයන්කේ නෙමෙයි. ඒක පුරුදු කරන්න ඕනේ දැන් සක්මනේදී අනිත් එදිනදා කටයුතු වලදී අනිත් කටයුතු වල වල නිරත වෙනකොට ප්‍රශ්න එනකොට මේවැය තමයි උරගා බලන්න තියෙන්නේ. කොහොමද මේ අනිශ්චිත භාවය රැකගන්නේ? අකම්පිත භාවය රැකගන්න. උපාදාන නොකරන தත්ත්වයේ මේ ගැටලු සහගත තැන්වලදී ආරක්ෂා කරගන්නේ කොහොමද? ජීවිතේ හරහා යද්දී කොහොමද ආරක්ෂා කරගන්නේ? කිය කිය මේක උලගා බලබලා යන්න ඕනේ. එහෙම මිසක් අර මුල් කාලේ කරා වගේ පැය 10 12 භාවනා කිරීම නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් කාලේදී මේ විදිහට පැය 10 12 හරි කමක් නැහැ. ටිකක් ගැඹුරින් වැඩේට බැහැලා කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ හරහා ප්‍රතිඵලයක් ටික ටික ලැබෙන්න ලැබෙන්න අපි ඒකට ඒක නිකන් අපිට උරුම කරගත්ත තත්ත්වයක්. ඒකට අනුගත වෙච්ච තත්ත්වයක්. ජීවිතේම භවනා කරගත තත්ත්වයක් අපි තුල හදාගන්නත් අවශ්‍ය වෙනවා. කරන ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපේ හිතේ පහළ වෙන ওই විතර්ක කියන ඒවා හැම හැමතිස්සෙම ඇතිවෙන්නේ හේතුවක් අනුවමද ස්වාමීන් වහන්සේ? විවිධ හේතු තියෙන්න පුළුවන්. ඔව් එක හේතුවක් කියලා නැහැ. විවිධ හේතු ඉතින් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමාන වශයෙන් අපේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු මේවා උසි ගන්නවන්න පුළුවන්. ඊළඟට අපි අතීතයේ අරගෙන තිබිච්ච අරමුණු ඇවිල්ලා මේක උසි ගන්නවන්න පුළුවන්. ඒ වගේම අපි අනාගතයේදී මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා හිතෙන් හදාගත්ත ප්‍රාර්ථනා අපේ හිතේ සිතුවිලි උසි ගන්නවන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තියලා විතර්කයක් ඇති වුණා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ ඒක හේතුඵල ධමයක් අනුවම ඇති උනේ නේද? වෙන්න වෙන්න පුළුවන්. කොහොමද ඒ හේතුඵල ධමයක් අනුවනේ ක්‍රියාත්මක වෙන්නේ? ඒකට ඒකත් යම්සේ හේතුවකට ඉතින් පහළුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අර ඒ රහත් හිතක් ඒකෙන් මැඩපවත්වන්නේ නැහැ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අ විතරක පහළ වීම දැන් දැන් මෙහෙමනේ දැන් මීට මීට කලින් අපි දේශනා කළා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේදී දේශනා කළා තියෙන අර විතක්ක සංඨාන සූත්‍රය. දැන් විතක්ක සංඨාන සූත්‍රයේ එන එක කාරණාවක් තමයි විතර්කයන් කෙරෙහි වශීතාවයක් පැවැත්වීම. ඒ කියන්නේ Tamanට උමනා අවස්ථාවේදී හිතන්න පුළුවන් වෙනවා. උමනා වෙලාවේදී අපිට හිතමු අපිට හිතමු අපිට අතීතයේ වෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් අනුස්මරණය කළා. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න අවශ්‍යයි. එතකොට ඒක හිතනවා. හැබැයි මේ Tamanගේ පාලිත මට්ටමක් තුල සති සතියේ ආලෝක ධාරාව තුල ඉඳගෙන තමයි මේ කල්පනා කරන්නේ. ඒකට අතීතයට ගිහිල්ලා සම්පූර්ණයෙන් මුලාවටපත් වීමක් නැහැ. ඒ වගේම අපි තුමු අනාගතයක් ගැන ඔන්න සැලසුමක් හදන්න තියෙනවා. ඉතින් ඒකට කල්පනා කරලා බලනවා. හැබැයි Tamange පාලිත මට්ටමක් යටතේ. සතියෙන් දන්නවා දැන් මෙයා මොකද කල්පනා කරන්නේ කියලා. ඊට පස්සේ අපි තුමු වැඩේ ඉවරයි. දැන් ඉතින් ආයි හිත නිශ්ශබ්ද කරගන්නවා. දැන් එක සිතුවිල්ලක්වත් නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් බුදුරජාණන් වහන්සේ විතක්ක සංධාන සූත්‍රයේදී දේශනා කරන්නේ. කොහොමද මේ විතර්කයන් කෙරෙහි අපි එක්තරා අන්දමක වශීතාවයක් එක්තරා අන්දමක අපේ අනසක යටතේ ඒගොල්ලෝ ක්‍රියාත්මක වීමක් අපි කරන්නේ. බුදුර බුදුරජාණන් වහන්සේගේ හිතෙත් අර බුදුරජාණන් වහන්සේගේ හිතෙත් අර වගේ මොකක්ද ওই විතර්කයක්. ආ ඉතින් උන්වහන්සේ දැක්කා අත්හැරලා දැම්මා. එච්චරයි. ස්වාමීන් වහන්සේ මට මේ මට දැන් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට අර සමාධිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතන. මට දැනගන්න ඕනේ දැන් මම දැන් වැඩ කරන ආයතනයේ ස්වාමීන් වහන්සේ මමයි මගේ මැඩමුයි තමයි ඉන්නේ. ඔව්. එතකොට අපි දෙන්න ඉඳගෙන හිටියා මම මොකුත් වැඩක් කරගෙන හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට වෙන කෙනෙක් ඇවිල්ලා තව කවුරු හරි ගැන මොනවද විස්තරයක් කිව්වා. ලොකු විස්තරයක් කිව්වා. මම එතන දැන් එහෙනමානේ හිටියේ. හැබැයි මට මොකක්ද කිවිගෙන කිසිම දෙයක් ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. දැන් ඔතන තියෙන ඔව්. නෑ එතන තියෙන්නේ දැන් ඔව් ඔතන තියෙන දැන් සමහර වෙලාවට අපේ හිත ඒ වැඩේට බැහැ ගන්නවානේ. ඒතර වැඩේට බැහැ ගත්තාම ඒ ඒ ලෝකයේ තුර අපේ හිත හිර වෙනවා. අපේ හිත පටු වෙනවා. ඒතර අපිට ඒ අවටින් ඇහෙන සද්ද මොකක්වත් ඇහෙන්නේ අපි ඉන්නේ මේ වැඩේටම යොමු වෙච්ච මනසකින් සමාධිමත් වෙච්ච මනසකින් ඔව් වැඩක් නේ මම නිකන් ඉඳගෙන හිටියේ ඒකනේ ස්වාමීන් වහන්සේ මොකක් කර කර නෙවෙයි හිටියේ ඒතකොට මට දැන් මට මේ මං අර උදේ වැඩ කරන තැනත් අර වැඩි සෙනඟ කවුරුක්වත් නැහැ. ඔව්. අර මම හවසට ටිකක් වැඩිපුර බුද්ධකලාව ඉන්න ගතියක් තියෙනවා. ඒ දැන් ස්වාමීන් වහන්සේ මගේ හිතගත්තම දැන් මට මේ එහෙම අතීතයට එහෙම කොට දුවන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අනාගතයට එහෙම ලොකුට දුවන්නේ නැහැ කලාතුරකින් වගේ. හොඳයි. ඒකවල දැන් මතන සමාධිය වැඩි ගතියක් ඒක පොඩ්ඩක් බලන්න. ඒක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ සමහර විට ඒ කියන්නේ දැන් අපිට වෙලාව තියෙනවා නම් ওই විදිහට සිතුවිලි වලින් තොරව, උපාදාන වලින් තොරව ඊළඟට මේ අනිශ්චිතව හිත පවත්වන්න. ඒක වඩා හොඳයි. ඒක නරකයි කියන්න බෑ. එහෙම එහෙම දිගට පවත්වන්න ඒක හර මු르දු අන්දමින් පවත්වන්න. බලන්න නිකන් හිත ඔය වැඩේ කරන්න ගිහිල්ලා නිකන් යම් හෝ අවස්ථාවකදී නිකන් වෙහෙසකටපත් වෙනවද, ස්ට්‍රෙස් වීමක් වෙනවද, දැන් හරි කර්කශ වීමක්, ඩ්‍රයි වීමක් වෙනවද? එහෙම නැත්නම් හිත බොහොම මෘදු අන්දමින් මේ தත්ත්වය තුළ තියෙනවද? එහෙනම් හොඳට මෘදු අද ලක්කි දැන් මම එහෙම ඉන්නකොට ආයෙත් බණක් කරනවා කියලා තවත් කන්සන්ට්‍රේට් කරන් ගියොත් එහෙම එනවා. හරි. එහෙම නැත්තම් එහෙම එන්නේ නැහැ. මම හිතුවා දැනගන්නවා ස්වාමීන් වහන්සේ ගමන් නවත්තන්න ඕන කියලා. හොඳයි. හොඳයි. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. කියන්නේ අපි සතියෙන් තමයි මෙයාව හොඳට මොනිටර් කරන්නේ. මෙයාගේ தත්ත්වය කොහොමද? මෙයා නිකන් dry වෙලා, කර්කශ වෙලා, නිකන් වියලි ගතියක් මේ හිතේ සහිතවද අර විදිහට ඉන්නේ. එහෙම නෑ. හරි ඒව බොහොම මෘදුව මේ සැහැල්ලුවෙන් ඒත් අරමුණු කිසිවක් උපාදාන නොකර එහෙම தත්ත්වයකද ඉන්නේ. ඒ දෙවනි කියපු தත්ත්වය වඩා හොඳයි. අර වගේ ඕන්ට වඩා කර්කශ වියලි තත්වයක ඉන්නවට වඩා දැන් අපිට පුළුවන්නේ අරමුණක් නොගෙන ටිකක් හැබැයි වියලි ගතියක ඉන්නත් පුළුවන්. හැබැයි හරිම මුරුදුව අරමුණක් නොගෙන ඉන්නත් පුළුවන්. හිතේ කිසි ආයාසයක් නැහැ. ආතතියක් නැහැ, වියලි ගතියක් ඇත්තෙත් නැහැ. අරමුණක් ඇත්තෙත් නැහැ. එහෙමනම් මේ දෙවනි தত্ত্বය වඩා සුදුසුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එකපට ස්වාමීන් වහන්සේ ඔය මුජ්ජංග ධර්ම වඩන් වඩන්න වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවනේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ හිත අනිශ්චිත ස්වභාවයකට ගැනීමක්ද? ඔව් හරි. දැන් ඒක තමයි. දැන් මුජ්ජංග වඩන කියන්නේ අවස්ථා දෙකක් හඳුනගන්න පුළුවන්. දැන් අපි කලින් හොඳට සතිය දිනු කළා ඒ සතිමත් වෙච්ච අරමුණ පාදක කරගෙන බොජ්ජංග වඩන. මේක තමයි පළවෙනි ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ. දැන් ආනාපාන සති සූත්‍රයේ මේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන මේ කොටස. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා, විදියේ වඩනවා, ඒ අරමුණු ඇසුරු කරමින්, අරමුණු විමසා බලමින් විපස්සනාවක් කියලා මේ ඒ ඒ සංකත අරමුණුත් එක්ක පොඩ්ඩක් මේ මේ ඒවා විමර්ශනය කරමින් ඉන්දීම හරහා ඒ විපස්සනාව හරහා ඔන්න බොජ්ජංග වැඩෙනවා. දෙවනි පියවරක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. මේ විදිහට බොජ්ජංග හත ගැනීම කියනවා. ඒක දැන් යන්න තියෙන වෙන රටාවක්. දැන් අර කලින් කරපු රටාව හරහා හිත ආව අනිශ්චිත தත්වයකට, උපාදාන නොකරන தත්වයකට. දැන් මේ தත්ත්වය තමයි දැන් අපේ මේ නිකන් ස්ටේජ් එක වෙන්න තියෙන්නේ. ඒක ඒක තමයි පාදක කරගන්න තියෙන්නේ. ඒ தත්ත්වයේ උඩ ඉඳගෙන දැන් තවදුරටත් සතිය දිනු කරනවා. දැන් ඒක තියෙන નિરાයාස සතියක්. නිකන් අර ඒකයි මම කිව්වේ දැන් මුරුදු බව සහිත සතියක්. හරි විවේකයක් සහිත බොහොම මුරුදු බවක් සහිත වියලි ගතියක් නැහැ. විරාගී බවක් දැන් තියෙන්නේ විවේකී බවක් දැන් තියෙන්නේ දඟලන්නේ නැහැ එන විදිහට මුහුණ දෙනවා දේවල් බාර ගන්නවා හිත හැබැයි අනිශ්චිතව පවත්තන්න උත්සාහන්ත වෙනවා. එන එන විදිහට ගහගෙන යනවා. ආ සංඝස් දැන් අපි වැඩ කරන තැන බුද්ධ පූජාවල් මාරේ තියෙනවා. හරි. අම් දැන් අර මුලදී මම ඔබ වහන්සේගෙන් අහුවොත් මට දැන් ඒක එහෙම ලොකුවට බුද්ධ පූජාව කියන්න හිතක් පහළ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි එතන ගිහිලා මම බුදුන් වඳිනකොට මට දැනෙනවා දැන් මේ මේ හිත මේ ප්‍රීතියටපත් වෙලාම එහෙම එහෙම ගිහිල්ලා අනිශ්චිත ස්වභාවයට ඒපත් වෙනවා වගේ දැනෙනවා හොඳයි හොඳයි ඒක බුද්ධ පූජාවක් තමයි එහෙනම් අපි බුදුහාඳුරෝ කියපෝ ප්‍රතිපදාව අනුගමනය කිරීමම ප්‍රතිපත්ති පූජාවක් වෙනවානේ ඉතින් එතකොට අපි මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මල් පහන් බුද්ධ පූජා කියලා මේ දේ දේවල් පූජා පූජා භාණ්ඩ පූජා කිරීමම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ අපිට පුළුවන් ප්‍රතිපත්ති පූජාවක් කරන්න. උන්වහන්සේ දේශනා කරපු මාර්ගය අනුව හැසිරෙන්න. ඒ ධර්මය අනුව කටයුතු කරන්න. ඒතොර එන්නේ ඒ උන්වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව අපි තුල ක්‍රියාත්මක කරනවා නම් ඒකම කරන්න පුළුවන් උපරිම බුද්ධ පූජාව තමයි. ඔව් ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ තේරුම් ගන්නයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව කල්යාණි විදුරුපත් කරන්න පුළුවන්. අන්මියුට් කරන්න පුළුවන් දැන් අපි ළඟ කෙනාට අවස්ථාව දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඇහෙනවා. අද ස්වාමීන් වහන්සේ සමාජයේ ගොඩක් මේ මම වහන් අවසරයි වහන්සේට මම මගේ අද ධර්ම දේශනාවේදී දැනගත් කරුණු සම්බන්ධයෙන් මට අත්දැකීමක් ගැන අවසරයි කතා කරන්න. ඔව්. ගැන උපදෙසක් ලබා ගන්න කැමතියි. මේ දැන් මම විතරම කරු කරන මම ෆලෝ කරන අවධාර්ම ඉගෙන ගන්න වගේ මම සමාන කෙනෙක්ින් සම්බන්ධ වෙච්ච සිදුවීමක් දැන් තිබුණේ කාලයක් තිස්සේ කීපයක් තිස්සේ ඒ සම්බන්ධය තිබුණා ෆලෝ කරන බණහනවා වහන්සේගේ බණත් අහනවා එතකොට මට තේරුණා මුලදී නම් මට තේරුණේ නෑ මේ මෙතන ගොඩක් අඩුපාඩු සිද්ධ වෙනවා يعني සමහර දෙවිස් කතා අනවශ්‍ය කතා සිද්ධ වෙනවා ඒවත් ඉතින් සම්බන්ධ ඒව ගැන තේරුණත් ඉවිලි අර ධර්ම ගෞරවය නිසා මට කියන්න බෑ මේක හරි නෑ කියලා වගේ. එහෙම දේවල් සිද්ධ වුණා. ඉතින් මගේ පවුලේ අය මට කිව්වා ඒ කියන්නේ ඒගොල්ලෝ මට දැනුවත් කළත් මම මේක ඇත්තට මුලදී තේරුම් ගන්න මට බැරි වුණා කියලා කියන්නේ. අවිද්‍යාව නිසා වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා කාලයක් ගියාම ළඟදී තාමත් සිතුවිමක් සිද්ධ වුණා ඒ වෙලේදී මට සිද්ධ වුණා මේ මේ සම්බන්ධය නිසා මට මගේ භාවනා කරගන්නත් මට අපහසුයි මම මේවත් එක ගැටෙනවා මට තේරෙනවා මේ වැරදි කියලා මට ඒවා කියන්නත් බෑ ආපසු ගෞරවය නිසා ඉතින් අන්තිමේදී සයිට් කළා ඒක එතනම නවත්තනවා කියලා ඒ කියන්නේ ඒ කියන්නේ මම නැවත කියලා එයි මම මේක කරන්න කියලා මම නැවත එක්ස්ප්ලেইন කරන්න නැතුව ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ එක පාටම නැවතුණා. හ්ම්. ඊට පස්සේ මට ගොඩාක් මගේ හිත හරියට වැටුණා. හ්ම්. يعني දැන් මම ඉතින් වැරදි වැඩක්ද මම මේක නැවත කතා කරලා විස්තර කළ යුතුද කියන එක මම يعني මම يعني වුණා වැටුණා නමුත් මම මම මේ ගැන පස්සනා නුවණකින් බලලා අතට මෙතන මම ගැටීමක් සිද්ධ වෙලා තියෙන ඇලීමක් විදිහට මම දැක්කම මම මේ දෙස බැලී කියලා මෙහි කරමින් විපස්සනාවක් කරමින් මගේ වෛරයේ හෝදේ වගේ දේ සිහින් තිබුණා. නැයි මට මෙහෙම වුණේ. මෙතන මම ඇත්තටම වහන්සේ මෙතන අසුකුත් භාගයක් නැහැ. අ රැඳීමක් ගැටීමක් තියෙන්නේ තණ්හාවක් මෝහයක්. එළම මම මේ මැද සිට මැද හැටි විදිහට පවත්වා ගනිමින් කටයුතු කළා. නමුත් සෑහෙන කාලෙ ඇහෙන්නේ නැතුව ගියා. හලෝ ඇහෙනවද? ඇහෙනවද? මට මේ අවසාන ටික ඇහුනේ නැහැ. මාව ඇහෙනවද? ඔව්. මට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් මාව ඩිස්කනෙක්ට් වුණා විනාඩි 3ක් විතර වගේ අන්තිම ටික මට ඇහුනේ නැහැ. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. අර මේ මෙතන මට ඇහුණා අර මේ ඒ සම්බන්ධයෙන් නැවැත්තුවා මේ එතනින් පස්සේ හිතේ පහළ වුණා මේ පොඩි වික්ෂිප්ත බවක් මේ මම වැරද්දක්ද කළේ හරිනේ කියලා පස්සේ ඉතින් ඒක මම හදාගත්තා කියන ටික මට ඇහුණා. ඒක මම හදාගත්තා. ඒකට ගොඩක් හදිය නම් තාම දිනුනේ නැහැ. දිනුනේ නැහැ එක පාට. ඔව්. හදාගන්න පසුනා රැකියාව කරගන්න පසුනා. නමුත් දැන් ඉතින් මම දැන් ගෝහාසික දේශනාව සැහැණ උදා වුණා. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඔව්. මට උත්තරක් මේ තේරුණා ඒක නැති බවක්. හරි. ඒ තුන් නිසා මේ දේ සිද්ධ වුණා. යාදී වශයෙන්. හරි. අත් අධිෂ්ඨානයක් කරගත්තා මම මේක. ඒක බලමින්. හරි. මේ දුක ඇත්තටම ඇතර ඇතිනේ ලොකු දුකක් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. හරි. කියන විදිහට අනිශ්චිත ශරීර දිනකට කිච්චි දුක් පාදී ඒක ප්‍රදාන කරගන්න. ඔව්. මගේ ධර්ම කටයුතු කියන්න ඕන මම ඒක නැවත නැවත මෙන්න කිව්වා. මොකද අඩු වෙලා දැන්. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. එතකොට දැන් දැන් මේ අතට ප්‍රශ්නේ මොකද්ද දැන් මෑනියෝ කියන්නේ වෙච්ච සිදුවීම අපිත් එක්ක බෙදා ගැනීමද අවශ්‍ය වුණේ වහන්සේගේ ධර්ම දේශනාවෙන් අද ගොඩක් මට පිටක් වුණා. මගේ සිත හදාගන්න සම්බන්ධ. හොඳයි හොඳයි. දේවල් කරගෙන යන්න ඒක තමයි කියන්නේ අපි සමහර විට කියන්නේ ඒකයි මම අද අර කලින් කිව්වේ දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ කරන ඒ දේශනාවට අනුව අපිට හිතා ගන්න තියෙන්නේ අපි සමානලාර්ථින් ගුරුවරයෙක් ඉස්සරහින් තියාගන්නවා අපි ඒ ස්වාමීන් වහන්සේගෙන් නැත්නම් ඒ ගුරුවරයාගෙන් යම්කිසි ಗುಣ විශේෂයක් බලාපොරොත්තු වෙනවා ඒකට මුලින් අපේ තුල පැහැදීමකුත් තියෙනවා. දැන් අපි දැකපු දුක මේ ಗುಣ සම්බන්ධයෙන්. ඒවා ටිකක් අපි ළඟ ඇසුරක් පවත්වනකොට සමාජලාවට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ සත්පුරුෂයාගේ යම්කිසි නුගුණයක් පේන්නත් පුළුවන් ඉතින්. මොකද මේ කවුරුත් ਸਰව සම්පූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි අපිට එපමණකින් ਸਰව සම්පූර්ණ ආදර්ශ චරිතයක් සපයන්නේ. ඒ නිසා අපි ඒ තනිකරම ගුරුවරයා මත යැපිලා කටයුතු කරන්න ගියොත් ඇතන් වෙලාවන් වලදී අපි වැටෙනවා. නැත්නම් වෙනවාදී අපේ හිත වැටෙන නැත්නම් අපේ අපේ හිතේ අප්‍රසාදයක් පහළ වෙන දේවල් එතන සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි එකාතකින් මේ ගුරුවරයෙක් මත තැනෙක් කෙනෙක් ගැන පුජ්‍යලයක් මත යැපෙන පැත්තක් වෙනුවට මුලින් ආදර්ශයක් ගත්තර වරදක් නැහැ. හැබැයි අපි ඊට වඩා අපි තුල අපේ ප්‍රතිපදාව තුල යැපෙන්න පටන් ගන්නවා. ටික ටික කියපු ಗುಣ දිනු කරගන්න සතිපට්ඨානයක් වඩන්න පටන් ගන්න ඕනේ. එතකොට ඉතින් අර මග පෙන්වීමත් පාවිච්චි කරලා අපි තනියෙන් වැඩෙනවා දැන්. අපි තනින් අපි දැන් පෝෂණය ලබාගෙන අපි නිකන් තනි ගහක් විදිහට තනියෙන් ඉන්න පුළුවන් කෙනෙක් විදිහට නැත්තම් තමන්ගේ ගමන යන්න පුළුවන් කමක් අපි තුල ඇති කරගන්නවා. ඉතින් එතකොට ඉතින් අනිත් පැත්තෙන් ඉතින් වැරදි වෙන්න පුළුවන්, අතපසු වීම වෙන්න පුළුවන්. ඒවැයින් නොසැලී ඉන්න පුළුවන් ගතිය ඇති වේවි. ඒක තමයි පළවෙනි කාරණා වශයෙන් උත් ඒ සෝන සාමිනාසේ දේශනා කරන්නේ. සද්ධාමත්තකම් නෙමෙයි දැන්. සද්ධාමාත්‍රයකින් මේ යන ගමනක් නෙමෙයි. ඊට වඩා තමන් තුළ ප්‍රත්‍යක්ෂ ඥානයක් මුල් කරගෙන යන ගමනක් තමයි එතකොට තියෙන්නේ. නෑ ස්වාමීනි. ඔව් ඔව් හොඳයි හොඳයි. හොඳයි පෙරවන් සරණයි. ඉල්ලකට අහක් ඇතුළුව අනන්ත පියාණන් පිළිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. එනවානේ ඔව් ඔව් මේ කම භාවනාව දිගටම කරගෙන යනින්ද ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා නියමයක් තියෙනවා ස්වාමීනි මේ ඒ කියන්නේ මෙතනදී අපි ඒක සැලකිල්ලෙන් කරන්න වෙනවා ඒ කියන්නේ භාවනා ක්‍රම රැසක් ඔක්කොම එකපාර කරන්න ගියොත් පැටලෙනවා දැන් හිතන්න ආනාපාන සතියත් කරනවා පිම්බීම හැකිලිමත් කරනවා එහෙම කරන්න ගියොත් මේ අපිට මුලදී මුලදී අමාරුයි. මොකද මුල් කාලේදී අපිට මේ හිත එක තැනකට ගන්න එක කරගන්න මේ එක භාවනා ක්‍රමයක් පාවිච්චි කරන එක ලේසි. හැබැයි පස්සේ පස්සේ ක්‍රම ටික අහු වුණාට පස්සේ ඉතින් මේ කොයි ක්‍රමයක් වුණත් අවස්ථානුකූලව පාවිච්චි කළා කියලා වරදක් නැහැ. එතකොට යෝගාවචරයා යම් පමණක තමන්ගේම අත්දැකීම් බහුල කෙනෙක්. මුල් කාලේදී අමාරුයි. ඊට අමතරව ඉතින් අපිට තවත් එහාට යනකොට අපි තුමු දැන් විපස්සනාවක් එහෙම වඩනකොට ඇතැම් වෙලාවට තමන්ට තේරෙනොත් දැන් ටිකක් හිත හරිම වියදී හරිම මේ කර්කශ ගතියක් හිතේ තියෙන නෑ කිසිම සතුටක් වැරදිමයි පේන්නේ. ඒ කියන්නේ අපි මේ පැත්තේ පොඩ්ඩක් අඩු කළා ආයෙ පොඩ්ඩක් සමතයක් වඩලා නැත්නම් මෛත්‍රියක් බුදු ගුණයක් වගේ දෙයක් වඩලා ආයෙ අර හිත පොඩ්ඩක් සුඛනම්ම කරගන්න ගතියක් මු르දු කරගන්න ගතියක් මේ එහෙම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ආයෙත් විපස්සනා වඩනවා. ඒතකොට මේ දෙකේ නිකන් අර සමබර කිරීමක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවස්ථානුකූලව. මට හිතෙනවා මේ වස්තුවන් නාසක අපි ආනාපාන සත්‍යය චක්කනායි වැඩියෙන් කරන්නේ. හ්ම්. මට හිතෙනවා මේ ආනාපාන සති භාවනාවට වැඩිය ඔව් ආයන පස්තනා මරණානුස්සති වගේ භාවනාවකින් වැඩි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වහන්සේගේ අදහස. ඒකත් ඉතින් ඒ කියන්නේ එක පැත්තකින් පුද්ගලයා මත වෙනස් වෙනවා. අනිත් පැත්තකින් ඒ අවස්ථාව මත වෙනස් වෙනවා. දැන් හිතන්න අපේ හිතේ හුඟා රාගය උත්සන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ආනාපාන සතිය වඩන්න ගියාට සාර්ථක වෙන එකක් නැහැ. එතකොට ඉතින් අපි පොඩ්ඩක් අසුභ භාවනාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කළා මේ ඊට පස්සේ ආනාපාන සතියට යොමු වෙන එක හොඳයි. ඊළඟට අපි හිතමු අපේ හිත හොඳටම දැන් ද්වේෂ පරිත වෙලා තියෙනවා. හොඳටම කේන්ති ගිහිල්ලා. ආනාපාන සතිය හරියන්නේ නැහැ. ඒකට එක්ක සක්මනට යන්න ඕන නැත්නම් බුදු ගුණයක් මෛත්‍රියක් වගේ දෙයක් කළා ආයෙත් හිත පොඩ්ඩක් මැද්දට අරගෙන ඊට පස්සේ ඔන්න ආනාපාන සතිය වඩිනවා. දැන් ඒ වගේ දැන් ආනාපාන සතිය කියන එකදී ඒ අවශ්‍ය කරන පරිසරය හිතේ ටිකක් හැදිලා තියෙනවා. එතකොට තමයි මේක යන්නේ. එහෙම නැත්නම් අර මොකක්ද ඒකට කියන්නේ මේ චතුරාර්යක භාවනාව වලින් යම් කීපයක් වඩලා ඒ අවශ්‍ය පරිසරයේ හිතේ ගොඩනගාගෙන ඊළඟට කරන එක හොඳයි. අත්පාංගසත මේ මම කියන විදිහට මේ අර භාවනාදික ඇති ප්‍රතිඵල දෙනවා වගේ දැනෙනවා තේනවා ඒ වෙයි ගොත්තරට චරිත ලක්ෂණ වෙනස් කිරීමේ ආනාපාන සතිය ගැප් වෙලා තියෙනවා නේද ස්වාමීනි නෑ එහෙම කියන්න බෑ දැන් අදලා තියෙන නිකන් තාවකාලික දැන් මම කියාගෙන ගියේ දැන් මෛත්‍රී භාවනාව, අසෝ භාවනාව වගේ දේවල් ඉතින් ඒක අත්‍යවශ්‍යයි. ඒවා මුලදී අත්‍යවශ්‍යයි. දැන් ඒවෙන් තමයි අපිට යොමුනා කරන එක්තරා අන්දමකේ මානසික වාතාවරණය හදලා දෙන්නේ. මොකද ආනාපාන සතියෙන් ඔය ටික හැදෙන්න ටිකක් කල් යනවා. ආනාපාන සතිය පාවිච්චි කරලා අපි සතර සතිපට්ඨානේ වඩා ගන්න ටිකක් කාලයක් ගත වෙනවා. එතෙක් අර වගේ දේවල් ටිකක් ලං කරගෙන යන්න ඕනේ. හැබැයි ඊට පස්සේ ආනාපාන සතියෙන් හදලා දෙන ප්‍රඥාව ඒ වඩන විපස්සනාව අරකින් හදාගන්න தත්වයට වඩා බොහෝ ප්‍රබලයි කියන්න පුළුවන්. මොකද මෙතන යන්නේ කෙලින්ම විපස්සනා පාදක කරගත්ත අධිපත්තානේ පාදක කරගත්ත සම්පූර්ණ විසඳුමකට යන්නේ. ලොකු ලොකු ලොකු ප්‍රබල විසඳුමකට යන්නේ. අතන තියෙන්නේ తాවකාලික විසඳුමක් අතර තියෙන්නේ. ඉතින් අපිට අපිට මේකේ විසඳුම තාම තේරෙන්නේ නැති අවස්ථාවේදී අපි හිතනවා මේ මෛත්‍රිය හොඳයි බුද්ධානුස්සතිය හොඳයි නැත්නම් අසුබය හොඳයි කියලා ඉතින් අපි කියනවා. මොකද තාම අර ආනාපාන සතියේ ආනිසංස අපිට තේරෙලා නැති නිසා. සතිපට්ඨානයේ ආනිසංස තාම අපිට තේරෙලා නැති නිසා. එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එහෙම දෙකම කරගෙන යන්න. ඒ නිසා අපේ මේ බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය ඒවත් පොඩ පොඩ කරන්න, ආනාපාන සතියත් කරන්න. පස්සේ පස්සේ මහත්යරම තේරෙවි ආනාපාන සතියෙන් එන ඒ ආනිසංස ටික ලැබෙන්න ගත්තට පස්සේ තේරෙවි ආ මේක ඊට වඩා ගැඹුරකට මාව අරගෙන යනවා. මේ විපස්සනාවට මාව අරගෙන යනවා කියලා Tamanටම තේරෙනවා. එහෙමයි. ඔව් ඔව්. ඊළඟට හම් ගැටලුව ශ්‍රී නීතා ඉදිරිපත් කරන්න පුළුවන්. ආ ප්‍රයන්සන් නැසන් නැන්ද මේ මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් ඇති මම ටිකක් බාධාවක් වුණා මේ chat එකෙන් කියන්න තිබුණා හුඟක් ටිකක් මට අහන්න අහගන්න බැරි වුණා මම මේක රිපීට් කරනවා සාරේ දැන් භාවනා දැන් මම ෆෝමලි භාවනා කරනවා කියලා ඉඳගත්තුම සම්හංශ ගමක් පටන් ගන්න පුදුම් වැඳලා ගැනීම නම තස්ස බුද්ධං සරණ ගච්ඡම එහෙම කියලා තමයි ඉඳගන්නේ. ඉඳ ගන්නකොට මගේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. ඉතින් මගේ හිත නතර වෙලාක තමයි තියෙන්නේ. ඒකෙන් ඉඳ පුළුවන්. හැබැයි මගේ කය නැති වෙලා හරි නෑ. ඉඳ ගත්තා නෑ. කය නැති වෙලා නෑ. මට ඒක ස්පර්ශයක් දැනෙනවා. විලාවට ගොස් විදිහට නෙමෙයි. එතකොට නිකන් දැනෙනවා අර touching ඉඳන් දන්නක් කයක් ෂෝල්ඩර් එකක් ඒක නිකන් දැනෙනවා ඒක මම මෙතන ඉන්න බව මම දන්නවා හැබැයි හිත නතර වෙලා මොකක්වත් මෙනෙහි කරන්න බෑ ඉතින් ඒක සමහරක් මගේ ටීචර්ස්ලා කියනවා එහෙම නතර වෙන්න දෙන්න හොඳ නැහැ. මොකක් හරි කාරණාවක් අරගෙන මෙනෙහි කරන්න ඕනේ කියලා. මත්සියෙන් ඔබ වහන්සේගෙන් අවවාද ගන්න ඕනේ. මම නිකන් ඉන්නත් කමක් නැද්ද කියලා. සිතිවිල්ලක් එන්නේ නැත්තම් මට නිකන් හිතන එක නිකන් ආසාවක් නැති සිතක් වගේ නිකන් ඉන්න කියලා. ඒක කරනක හරිද සන්නාන්තය. මෑනියෝන් සක්මන් භාවනාව කරනවද? ඔව් මම එක කාලයක් හුඟක් කරේම සක්මන් භාවනා තමයි. ඔව්. ඒ වගේම ආනාපාන සතියම හුඟක් කරේ එක කාලයක්. ඔව්. ඒක දැන් වෙන්නේ ඉඳගත්තාම උස්ම දැනෙනවා එකපාරටම ඒක දැනෙන්න නැති වෙලා යනවා. හරි. නැතකලා ඉන්නකොට. හරි. එතකොට සක්මන් භාවනාවේ දැනෙච්ච දේවල් මොනවද? සක්මන් භාවනාව කළාට මගේ දැනෙන නිකන් ඒකට පස්සේ අප තේජෝ වායෝ ගතිය. ඒ ගති ලක්ෂණ තමයි දැනන්නේ. හරි. එතකොට නිකන් පාට කළු වෙලා යනවා පොළොව උන ඒ වගේ දැනෙනවා. අහහ. ඒ වගේම ටිකක් කකුල් එක ඉස්සිලා යනවා දැනෙනවා. ඒ වගේ එකක් දැනලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ කොච්චර කාලයක් සක්මන් භාවනා කළාද? අ මම හිතේ අවුරුදු ගාන අවුරුදු 10ක් කරන්න. අවුරුදු 10ක් කරන්න. ඔව් අවුරුදු 10ක් කළා. අවුරුදු 10ක් කරද්දී හොඳට ඒ ධාතු ලක්ෂණ දැනුණා. ධාතු ලක්ෂණ දැනීම හරහා මෑණියන්ට වැටහුනේ මොකද්ද? අනිත්‍ය ස්වභාවය. මොකද මෙතන මෙතන මම කියලා කෙනෙක් නැති බව. හරි. හැබැයි එහෙම දැනුණාට දැනුණාට ඒ භාවනා යොනම දැන් මම මෙතන ඉන්නවා ඔබ වහන්සේ උතනේ මම ඒක ඒක දැනනවා. ඉතින් එතකොට ඒක තමයි මට මෙතන පැටලෙන්නේ දැන් භාවනා කරනකොට දැනනවා මේක මේක ධර්මතාවයක් කියලා. හරි. හැබැයි දැන් මට මෙතන මම ඉන්නවා. මම උවහන්සේට දැන් මම කතා කරනවා. ඒක තමයි මට ප්‍රශ්න. හරි හරි. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට කොහොමත් يعني සම්මුතියයි සම්මුතියයි પરමාර්ථය නිකන් ඔතන මිශ්‍ර වීමක් තියෙනවා. සම්මුතිය මත ඉඳලා කතා කරන්න සිද්ධ වෙනවා. තාමත් මම කියන හැඟීමක් අපි ගාව තියෙනවා. දැන් මේ මම කතා කරද්දී මම කියන හැඟීමක් එන්න පුළුවන්. ඉතින් එතකොට මෑනියෝ කතා කරද්දී ඔතන මම කියන හැඟීමක් එන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඕක එකපාරටම ඇති කරන්න බෑ. නමුත් මූලික වශයෙන් මෙතන රූපය තුල කෙනෙක් පුද්ගලයෙක් ඉඳීම වේදනා සංඥා සංකාර විඥාන මේවා එක එකක් වශයෙන් ගත්තහම ඒ එක එකක දැඩි වශයෙන් ප්‍රබල වශයෙන් කෙනෙක් ඉන්නවා අය පුද්ගලයෙක් ඉන්නවා අය සත්වයක් ඉන්නවා අය කියන එක අපෙන් අයින් වෙලා තියෙනවා නම් ඒක යම්කිසි දෙයක්. යම්සේ ඒ කියන්නේ අපි කියමු යම් අවබෝධයක්. ඒක භාවනාව හරහා වෙලා නම් ඒ වගේමයි දැන් අපි දුම් සක්මනට යනවා. දැන් සක්මනට ගිහිල්ලා මෑනියෝ ටිකක් වටපිට බල බලා සක්මන් කළොත් ඒ පෙනෙන දේවල් එක්ක හිත යනවද නැත්නම් හිත තමන්ගේ පාඩුවේ ඉන්නවද? තමන්ගේ පාඩුවේ ඉන්නවා. දැන් මම පන්සලට ගියා වුණත් අපි ඒකට කට්ටියක් මේ කයි දෙනානේ ඇත්තෙන් භාවනා කරනවානේ මේ සක්මන් කරනවා හැබැයි මට අනිත් ගොල්ලන්ට පැටුවක හිත යන්නේ නැහැ ඒකම නිකන් බලන් යන්න අනිත් ගොඩ මොනවද කරන්නේ කියලා එහෙම හිත යන්න වෙන පැතිවලට මගේ මම ඇවිදින එක තුල තමයි ඉන්නේ හොඳයි එතකොට දැන් ඇවිදින එක තුල ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ දැනෙන ස්පර්ශයට නැවත නැවත හිත යොදා යොදා ඉඳීමක්ද නැත්නම් වෙන මොකක්ද පස්සේ ස්පර්ශයක් උත්පාදනය ගන්න ඒකම ඒකට වෙන දෙයක් වගේ නිකන් රෝබෝට් එකක් වගේ අවිදිනවා වගේ වෙන්නේ. හොඳයි. එතකොට මෙහෙමයි. දැන් ඔතන මෑණියෝ බලන්න හිතට පුළුවන් ද ඒකත් නොබලා වෙන තැනකවත් රැඳෙන්නේ නැතුව හිත තියන්න පුළුවන්ද? මම කරලා නැහැ. ඒක දැන් කරන්න. හරිද? ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් අපි කාලයක් තිස්සේ භාවනා කරනකොට හිත එනවා අරමුණක් ඇසුරු නොකරන தത്വයට. දැන් එයාට අරමුණක් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. ඔය தത്വය දැන් දිනු කරන්න. එතකොට ඒ හිතේ තියෙන නතර වෙච්ච ගතියක් තමයි. ඒකේ කිසිම වරදක් නැහැ. එතෙන්ද නැවතත් බලෙන් අරමුණක් දෙන්න යන්න එපා. දැන් පුරුදු කරන්න හිත කිසිම අරමුණක් ඇසුරු නොකර තියන්න. සක්මන කරන්න හැබැයි හිත හිත දිහා බලාගෙන. අර දැනෙන ස්පර්ශයට හිත යොදලා නෙමෙයි හිත දිහා බලාගෙන සක්මන් කරනවා. හිතට යම්සි අරමුණක් ආවොත් ඒක හිමීට අත්හැරලා දානවා. නැත්නම් ඒක ෂේ වෙලා යන හැටි දකිනවා. ආයෙත් හිත විවේක වෙනවා. ආයෙත් හිතේ මොකක්වත් නැහැ. හිතේ හොඳට ඉඩකඩ සහිත ස්පේෂස් ගතියක් තියෙනවා. එච්චරයි. ඒ මිසක් අරමුණක් නැහැ. එබන් ඔය එබන් தත්ත්වයේ ඒ ඒ தත්ත්වය දිනු කරන්න බෑ. හොඳයි හොඳයි. හොඳයි අපි එහෙනම් අවසාන ප්‍රශ්නෙට යමු වෙමු. හයන්ති කියලා කෙනෙක් අත උස්සලා තියෙනවා. සෝපන් සන්නසාර මහන්ස. ඔව්. සාරමහස මම භාවනාව ගැන මට හන් තියෙන්නේ. අද මම පළවෙනි පාඩම වසගහන සහභාගී වෙන්නේ. හරි. මම පොඩි කාලෙම මම පොඩි කාලෙම තමයි එකපාරම නිකුත්ම භාවනාව ගැන කියන්නේ මම පොත්පත් කියවනවා. එකපාරම දවසක් මට දැන් ඉඳ ගන්න ඕනේ කියලා ඉඳ ගත්තාම මම එකපාරම මම මොකද මම හුස්ම ගණන් ගන්න ඉන්නා කරන්නේ එකපාරම මා මේ සේරමකට එක්කම එකක් වුණා. ඒ කියන්නේ එතනදී හැඩයක් මොකුත්ම නැහැ. ඒ කියන්නේ ඒක හරියම මේ පස්සේ දැන් ඔය මේ කතා හරි ලුක්ියා වුණා මට දැන් දැන් අත්පුවා වුණා කියන තත්ත්වය මොකද්ද කියන්නේ. පස්සේ ඊට පස්සේ මම ඒ කියන්නේ එක විනාඩි මොහොතකට වගේ කාලයක් තිබුණා. ඉතින් ෆෝම් එකක් හැඩයක් නැති ඒ තන එකතු වීම කියන්නේ මා මර්ජ් වෙනවා වගේ මෙයා කියනවා මේ තනක් අන්නේ එක. ඊට පස්සේ ඒ ඒ කරන්න ගත්තා. පොඩක් ඉන්න. ඔව් දැන් එතන මේ මර්ජ් වුණා කියලා කියන්නේ මොකක් හරි අරමුණකටද, නිමිත්තකටද, නිකන් ආලෝකයක් වගේ එකකටද? නැත්නම් ඒකනේ මේ දැන් මම කියලා මම දැන් වෙන් වෙලා නේ බලන්නේ. හරි. එහෙම නෙමෙයි. එතන අර එකක් ඒ කියන්නේ තනදී මම කියන එකක් නෙමෙයි. එතන ඇත්තටම මම අර බොඩියෙන් ඩිස්කනෙක්ට් වෙලා වුණාම අර බව දැන් හැමෝම කියන්නේ හරි හරි එහා ගිහිල්ලා උඩ නිකන් තනක් අන්න එනවා ඊට පස්සේ මම භාවනා කරන්න ගත්ත පොත් වලින් ඉතින් කිමිහිමි වල දහම්බුනේ වයින් පස්සේ මම දන්නේම නෑ මම පොඩි කාලේ අවුරුදු 10ක් විතර භාවනා කරා ඒ කියන්නේ වරින් වර එතකොට හුස්ම බැලුවා එතකොට ගණන් කර කර බැලුවා එහෙම එහෙම කරලා ඊට අවුරුදු 20ක් විතර මුකුත්ම ගුණේ නැහැ ඊට පස්සේ මම ළඟදී අවුරුද්දකට කලින් පටන් ගත්තා දැන් මම දැනගත්ත මම පහු කරලා තියෙන මම පොත්පත් එහෙම කියවලා නැහැ තිබුණ නැහැ මම භාවනා කරන වහන්සේගේ සූත්‍ර කියන පොත ළඟදී හම්බුනේ මොකද්ද හම්බෙච්ච පොත? හම්බෙච්ච පොත හම්බෙච්ච පොත මොකක්ද? ආ හරි. ආනාපාන සූත්‍රය. හොඳයි. මම අර කියන අවදි පහපව කරගෙන තියෙනවා මම දන්නේ නැහැ මම පොත්තක් කියලා තිබුණ නැතිද එතකොට අර හුස්ම එකපාරම දැන් මගේ හුස්ම මම ගණන් පොඩි කාලේ ගණන් කර කර කරපුක පස්සේ ගණන් කරන එක අතහැරලා තිබුණා ඊට පස්සේ මුල මැද අග බලලා තිබුණා ඒකත් අතහැරියා ඊට පස්සේ හුස්ම සංසිඳ වුණා ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ විශ්වවිද්‍යාලේ භාවනා කරද්දී මගේ හුස්ම එකපාරම දිග වුණා ඊට පස්සේ කෙටි වුණා. ඊට පස්සේ ඒ තත්ත්වයෙන් සිටිලා ඒකට කය සැහැල්ලුයි. ඊට පස්සේ ටිකක් කරගෙන යනකොට කලින් කඩ මගේ හුස්මත් නොදෙනී ගියා. අවුරුදු දැන් මේ මාස පහයකට කලින්. ඊට පස්සේ මට දැන් තේරුණා මොකද කරන්න ඕන වැරදිලා වත්ත. එතකොට මට දැනගන්න හම්බුණා ඒකනේ මුස්ම සංසිඳලා කය කය ඉඳගත් ගාම යන්නේ මුස්ම නෑ දැන් බලන්න දෙයක්. පස්සේ මම දැන් මේ බලන්නේ සිතුවිලි තියා. ඒකකොට සිතුවිලි බලන් ඉන්නකොට දැන් ඔබ වහන්සේගේ පොතත් මම ළඟට එනකොට බලා කියන කොට තමයි මම දැන් සිත ඉදින්න කයට යන්න සිතුවිලි වලට යනවා. ඒකකොටම සිතුවිලි වල බලනවා සිතුවිලි බලත් සිතුවිලි පටන් ගන්න ඒක අවසානයේ ඊට පස්සේ සිතුවිල්ලක ඒක නබොඳ වෙලා යන හැටි. ඒ බලපු ගාව පටන් ගන්න හිත යන්න විදේකට. හරි. මේක මේ තවත් සති දෙක තුන මාසයක් අතර තුන දෙයක්. පස්සේ විදේකට ගියාට පස්සේ මම දැන් ඒ විදේකට ගිහිල්ලා මම බලනවා කොච්චර ළමට මම එතකොට බාහිරේ දේශනාත් අහන්න පටන් ගත්තා. මේ කොච්චරලා ඉන්න පුළුවන්ද විදේකට. ඒක තමයි ආයෙ එනවා සිතුවිල්ල. පස්සේ මම දැන් සමහරවිට හිත හැංගෙනවා. මම කරන්නේ සිතුවිල්ල දාලා බලද්දි හිතට වෙනසයි. මේ සිතුවිල්ල පටන් ගන්න කියන මට දකින්න පුළුවන් අකුලම බොඳ වෙනවා. ඒ ඕන දෙයක් දැනන්න සති ඉස්සරහා තිබ්බාම ඒක බොඳ වෙවි තමයි යන්නේ ඊළඟට ඉන්න පුළුවන් එහෙමයි. හරි. හරි. පස්සේ එනම කරන් යනකොට සමහරවිට දැන් දවස් 3-4 විතර කල් පහ සමානිකට ඉඳන් මගේ හිතට ඒ පැත්තේ දැන් අනිත් එක ජීවිතවලින් වැඩ කරනකොට දැන් මට තේරෙනවා අපි ඉඳගෙන එහෙම බලන් ඉන්නවට වඩා <clears throat> නිකන් දැන් දැන් ඇත්තටම ඕක ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න තියෙනවා. දැන් අපි භාවනා කරනවා කියන එක මුලදී තමයි ඔය ඉඳගෙන භාවනා කරනවා අය සක්මන් කරද්දී භාවනා කරනවා අය කියන එහෙම රාමුවක් හදාගන්න. එහෙම අපි ඒ රාමුව තුළ ක්‍රියාත්මක වෙලා අපේ හිත සෑහෙන දුරට හදාගත්තට පස්සේ දැන් ඉතින් අරකට විතරක් සීමා කරන්න අවශ්‍ය නැහැ. ඒකටත් වඩා දැන් වැඩගත් වෙන්නේ දැන් කොහොමද මේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන විවිධ නැඹුරුතා, විවිධ හැඩගැස්වීම්, විවිධ ආකල්ප මේක තුළ අර කෙනෙක් පුද්ගලයෙක් සත්වයක් හදා ගැනීම මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා ටිකක් ගැඹුරු විමර්ශනයක් අපේ පැත්තෙම සිද්ධ වෙන එක තමයි දැන් වැදගත් වෙන්නේ. දැන් ඔය ටික කරන්න තමයි මේ ඔව් ඔව්. ඔව් කියන්නේ. එහෙම එදිනෙදාට කර ඇති සල්ලි නැහැ. ඒකට මාව කිස්සෙත් වෙනවා නේද? හරි කමක් නැහැ. ඒක කමක් නැහැ. මම බය බය වුණා. ඊට මම තේරුම් ගත්තා ඒක තමයි වෙන්නේ කියලා. දැන් මට හිතුණා මුලින්ම පටන් ගන්න. දැන් මම වැඩ කරනකොට දැන් මට දැන් සක්මන් කරනකොට දැන් සාමාන්‍ය පටවියාවල් මට දැනෙන්නේ වෙන කෙනෙක් කරන මම බලනවා. දැන් මේක මට අවශ්‍ය නැහැ දවස දාන්න. අන්න එහෙම එකක් තියෙනවා. ඒක එතකොට මම ඩිස්කනෙක්ට් වෙලා වෙලා ඉන්නකොට දැන් දැනෙන බය දැන් මට නැතිලා යනවා. හරි. හරි. ඒක තමයි. ඒ කියන්නේ අපේ හිතට මේ කයක් ඇසුරු කරන්නවත් වෙනත් කර්මයක් ඇසුරු කරන්නවත් එහෙම අවශ්‍ය නැහැ. නිකන් එයා නිකන් කොහෙවත් නැතිව නිදහසේ ඉඳීවි. ඒ ඒ ඒක ගැන ඉතින් මුලදී බයක් ඇති වුණාට ඒක එහෙම දෙයක් ප්‍රශ්නයක් නෑ ඒකේ. ඒ ඒ බය තමයි දුරු කරගන්න. ඔව් ඒ බය දුරු කරගෙන හිතට විවේකයෙන් ඉන්න දෙන්න. දැන් අදත් අපි කතා කළේ අර විවේකනිසිතං විරාගනිසිතං කියන පැත්ත. දැන් අපි තවදුරටත් මේ බොජ්ජංග ධර්ම දියුණු කරන්න තියෙන්නේ. ඔය ආනාපාන සති සූත්‍රයේ අග හරිය දාලා ඇති ඒ ටික. අපි ඒ ටික දියුණු කරන්න තියෙන්නේ විවේ දැන් හිතට විවේකයෙන් ඉන්න දෙනවා. මොකක්වත් ආයේ අමුතුවෙන් මේ එයාව මේ මේ යොදවන්න, එයාට එයාව වෙහෙසවන්න එහෙම අවශ්‍ය නැහැ. ඊළඟට එන අරමුණු සම්බන්ධයෙන් එයා ගාව තියෙන දැන් එයා විරාගී ගතියක්. ඒවා නිකන් බොද වෙලා යනවා. එයාට දැන් ඒවා වැඩක් නැහැ. ඊළඟට විවේක පාවෙන එකක් වගේ. ඒක ඒක පහලින් තියෙනවා. ඒක අරකට අදාළව නිකන් මෙන්න එකක් කියලා දන්නවා එච්චරයි. හරි එච්චරයි. එච්චරයි. හිත හිත යාගේ ඒ කියන්නේ හිත එයාගේ පාඩුවේ ඉන්නවා ඉතින්. මොකක්ද සමහර වෙලාවට ඒ කියන්නේ සමහර දේවල් ආව සිද්ධ යොන් සිද්ධෙදි මේ එතකොට මට ඒ කියන්නේ දැනෙන ස්වභාවයේ තිබ්බ දවස පුරාම මට හිත කියනවා කියන්නේ මට තේරෙනවා ඒක නෝ වෙලා නැහැ කියන එක. හරි හරිද හරි. No problem. ඔව් ඒක තමයි වෙන්නත් තියෙන්නේ. කරන විදියක් يعني විනාඩි 40ක් වගේ දැන් තියෙන්නේ. ඒක ඉඳගෙන මොකද දැන් ඒක තමයි. ඒක ඉඳගෙන මොකද කරන්නේ? ඒක වට දවසේ දැන් මට මොකද කරන්නේ? මට දැන් තේරෙනවා ඒ කියන්නේ මට කාලෙකදී ආවක පරිච්ඡේදයකදී දැන් අතාරින්න මම කාලෙනේ කියන්නේ ඒක සිතුවිල්ල කරා තමයි අර සරෙන්ඩර් වෙන්න කියන්නේ. හා හරි. ඒ වගේ දැන් මේකට වෙන්න දෙන්න. ඉතින් මම එතකොට ඒක මට තේරුණා අර වෙහෙසෙන ඕන කියලා. මම කරහලදී මම මනස කැමති නැති වරක් තේරෙනවා. ඉතින් මම මට මට සිතුවිල්ලෙන් මම කියන්නේ. පස්සේ මම දැන් මම ඉඳගෙන ඉන්නක මම මට තේරෙද මම ඉඳගෙන ඉද්දී මට නිින්ද යන නිින්ද යන රැහරි නිින්ද යද්දී පස්සේ මොකද කරන්න දෙන්නේ සමහරවිට නෑ ඒක තමයි. දැන් ඔහොම දිගට වාඩිලා ඉන්න එක තේරුමක් නැහැ. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. හිත ඉල්ලා අවශ්‍ය වුණාම හිත ඉල්ලා. හිත කියාවි දැන් පොඩ්ඩක් වාඩි වෙන්න. දැන් හිතන්න මෙහෙම අපි තුමු අපි රාජකාරී කරන කෙනෙක් නම් මොනාරි බාහිර කටයුතු වල යෙදෙනවා නම් සමහරවිට ඒ වෙන කටයුතු හරහා අපේ හිතට ඔන්න යම්කිසි ස්ට්‍රෙස් එකක් වෙලා වෙහෙසක් වෙලා හරි පීඩාකාරී ගතියක් තියෙනවා. එතකොට හිත විසින්ම කියාවේ දැන් පොඩ්ඩක් වාඩි වෙන්න ආයෙත් තැම්පත් කරගන්න හිතට විවේක දෙන්න. හොඳයි. මට කියනවා කියන්නේ මට තේරෙනවා දැන් විවේක වෙන්න. කියන්නේ කතා කරලා නවත්තන්න ඈත් වෙන්න. අන්න හරි. විවේක අර ඉඳ ගන්න. හොඳයි. ඒ ඒ ඒ ඉඳීම ආවහම ඒක කරන්න එහෙම නැතුව දැන් අර ඉස්සර වගේ කාලසටහනක් හදාගෙන බලෙන් වාඩි කරවන්න යන්න එපා. සක්මනේ සක්මනේ සක්මන් කරන්න හිත දිහා බලාගෙන. එහෙම කරද්දී ආවනේ සරසර බොරු කකුල් කාලේ යනවා වගේ ඉතින් යනවා එහෙම මට දැනෙනවා. ඒ පැය භාගයක් වගේ තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඔව් නැහැ මෙහෙමයි. දැන් හිතන්න දැන් සක්මන් කරද්දී එළියෙන් එළියෙන් නම් අපි සක්මන් කරා චුට්ටක් ඉතින් හරි විවේකයෙන් සැහැල්ලුවෙන් වටපිට තියෙන දේවල් බල බලා සක්මන් කරන්න පුළුවන්. එතකොට බලන්න හිත ඒ පේන දේවල් වලට යනවද? එහෙම නැත්නම් එයා ඒ එකක්වත් එක යන්නේ නැතුව, ඒ එකක්වත් එක ඒ හොඳයි කම් මිශ්‍ර වීම කරන්න යන්නේ නැතුව, එයා එයාගේ පාඩුවේ ඉන්නවද කියලා බලන්න. සමහරවිට ගලක් වෙන මගේ අවස්ථාවක ධර්මාන පතනාව චිත්තමස අන්තිම කොටස වෙන්නේ මට ඒක හරියටම හිතන්න නැහැ. එතනදී අර මම මුලින්ම බලන්නේ සිතුවිලි අනිත් වෙනවා මම දැක්කා. ඒක අර ගොඳ වෙන හැටි. දැන් ඒක ඒ ස්වභාවය මට දැන් ඒක ඔටෝමැටිකලි වෙන්නේ. ඒ කියන්නේ ගොඳ වෙනවා මට බලන්න දෙයක් නෑ බලන්න. ඒක තමයි දැන් කාලේ ඉවත් වෙනවා. හරි. හරි හරි. හරි හරි. එහෙනම් දැන් කොහොමද අපි අපි මේ හිතවිලි වලට පෝෂණයක් දෙන්නේ නැත්නම් අපි අපේ පැත්තෙන් ශක්තියක් දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ පොද වීම කියන එක ඒකට ආවේනික ලක්ෂණයක්. ඒගොල්ලෝ ආවා දිය වෙලා ගියා. ආයෙත් එකක් මාකරි හේතුවක් නිසා ආවා. ඒගොල්ලොම නිකන් දිය වෙලා බොඳ වෙලා ගියා. අපිට අපිට නටන්න දෙයක් නැහැ. අපිට දඟලන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ බොඳ වියාම, දිය වියාම, ෂේ වියාම කියන එක සිතුවිලි වලට ආවේනික ලක්ෂණයක්. කාලේක මම කොච්චර ඇල්ල තිබ්බ එකක්ද කියලා ඒක ගොඩ කාලේ දවසක් තුන සමහර ඒවා මට තියෙනවා. මට දැනනවා ඒක තියෙනවා. ඒකට ඉස්සර ප්‍රශ්නයක් නැහැ කියලා වන්න ඕන කියලා. ආ කමන්නේ හැබැයි දැන් හිතම කියාවේ මේක නම් දැන් තියන් ඉඳලා ඇති වුණා දැන් නම් වෙහෙසයි කියලා හිතම කියාවේ. ඔව්. ඒ කියන්නේ හිතටම දැන් ඔව්. හොඳයි. හිතට වැඩේ බාර දෙන්න. හිතට වැඩේ බාර දෙන්න. හිත තුල නුවණ නුවණ උපදව ගන්න ඒ පැත්තට නැඹුරු වෙන්න. ඉතින් එතකොට කියන්නේ හිත විවේකව කියන්නේ දැන් විවේකයේ තුල තියෙන නිශ්ශබ්ද බවක්. හිතන්නේ ඇතුලේ කතාව සමනය වෙලා, ප්‍රපංච සමනය වෙලා. දැන් තියෙන්නේ හරිම සාමකාමී නිශ්ශබ්ද බවක් තියෙනවා. ඔන්න ඒ නිශ්ශබ්ද භාවය තුල ටිකක් ඉන්න. ඔව්. දැන් ඒකද කරන්න දෙයක් නෑ. ආයේ සංස්කරණ නොකර හිතේ සිතවිල්ලක්වත් නැතිව නිකන් හිතන්න පුටුවක් උඩ නිකන් වාඩි වුණා පොඩ්ඩක් එළිය දිහා බලන්න විවේකයෙන් ඉන්නවා එච්චරයි ආයි නිකන් එහෙම ඉන්නවා සරවහ හොඳයි එච්චරයි. එච්චරයි. නිකන් සැහැල්ලුවෙන් වාඩිලා ඉන්නවා, හිතත් නතර වෙලා ඉන්නවා. අමුතුවෙන් භාවනාවක් කරනවා කියලා ඔළුවට ගන්නත් එපා. නිකන් සැහැල්ලුවෙන් වාඩිලා ඉන්නවා එච්චරයි. එතකොට හිත හොඳටම හිත රිලැක්ස් වෙනවා, හොඳට හිත විවේක වෙනවා. දැන් ඔන්න ඔය ඔන්න ඔය తত্ত্বය අපේ හිත ඇතුලේ දියුණු වෙන්න දියුණු වෙන්න. අර සිතුවිලි ඇවිල්ලා මේක මේක ඇතුළට ඇවිල්ලා දඟලනකොට ඒ දැනෙන වෙහෙස මෙයාට හොඳට දැනෙයි. ඊට පස්සේ අපි අරමුණු එක ගිහිලා උපාදාන කරද්දී ඒ දැනෙන වෙහෙස මෙයාට දැන් දැනේවි. මොකද හිත දැන් හිත එයාට ආවිනික අවබෝධයක් දිනු කරනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් දිනු කරනවා. ඒකට ඒ අවබෝධයට තමයි අපි අර අවස්ථාවක් සලස්සලා දෙන්නේ මේ විවේකයේ අසුරු කරවලා යාට. ඔව්. අනේ විදිහ හොඳයි. කොහොම කරගෙන යන්න. ඔබ හන්දට බොහෝ සංයෝගවත් වෙනවා. හොඳයි. හොඳයි. දරුවන් සල්ලයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වුණා. මේ අන්දමින් අපි සියලු දෙනාම එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.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 සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං විල්ලදීනේ මයාලත්තං පස්සිතුම් වන්දිතුම් වරං චාරිපුත්තා හිතේ දානං ආගතක් පටිපාදිය සත්‍යා සීල දයා වාස බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු නිර්වාණ සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝධී භාවයක් දීර්ඝාස සම්පත් ලැබේවා කියා මේ සිතින් අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු